වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි රබ්බං කමාමි කම්තබ්බං සුවපන්තිත්තා සුවපන්තිත්තා අවස්ථයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි නිවාසික උපාසක මහතු සම්බන්ධ කරන අපි නිසන් වාදී හැමදාම නැත්නම් නිතිපතා සතිපතා මේ වගේ බ්‍රහස්පතින්දට එකතු වෙන ධර්ම දේශනාවක් සඳහා අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙනවා සම්මත වර්ෂයෙන් 2014 මාර්තු මාසේ 27 වෙනිදා ඉතින් අපි ධර්ම දේශනාව සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු.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 අපි මේ වෙනකොට ඒකේ 18ක් ඉවම් කරලා තියෙනවා කියලයි නිවැරදි කර ගන්න තියෙන්නේ අපි ගිය පාර මතක් කරගත්තේ 17ක් ගෙවම් කරලා තියෙනවා කියලයි 18ක් ගෙවම් කරලා තියෙනවා. අපි ඒ කියන්නේ 19 වෙනි දේශනාවලියේ 19 වෙනි දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මාර්තු මාසේ 27 වෙනිදා වෙනකොට. ඉතින් මේ වෙනකොට අපි මේ පැය 18 කාලය තුල මේ සූත්‍රයේ සෑහෙන <clears throat> මැද මැදකට ඇවිල්ලා තියෙනවා. මුලක් ගෙවම් කරලා තියෙනවා. ඉතින් ඒ දේශනාවට සම්බන්ධ වෙච්ච නැති ඇත්තන්ගේ කෙටි දැන ගැනීම සඳහා මතක් කළොත් මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම පංච උපාදානස්කන්ධයන්ගේ සංඥාස්කන්ධය පිළිබඳවයි දිගෑරෙන්නේ විස්තර වෙන්නේ. ඒකට හේතුව සරුවචනාංශේ තමන්ගේ ආශ්‍රමයට වැඩි වෙලාවේදී මේ පොට්ටපාද කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයා සරුවචනන්ගේ විමසනවා අභිසඤ්ඤා නිරෝධ කියන මාතෘකාව. ඉතින් අභිසඤ්ඤා නිරෝධේ විස්තර කරන්නයි මේ සූත්‍රය දිගහැරෙන්නේ. ඒ සඳහා සර්වජන් වහන්සේ මේ වෙනකොට භාවනාව දක්වාම අභිසඤ්ඤා නිරෝධේ සඳහා නැත්නම් සංඥා ස්කන්ධේ ගෙවන් කිරීම සඳහා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් දිනු කරගෙන ඇවිල්ලා ඒ ප්‍රඥා ශික්ෂා වශයෙන් කෙනෙක් Taman තුල තියෙන Taman පුරුදු කරගෙන තියෙන ඒ සංඥාවෙන් ගැලවෙන හැටි සංඥා බර බිම තියෙන හැටි සංඥා දුක අයින් කරගන්න හැටි මේ සූත්‍රය මොකක් විස්තරයිතෝ දේශනා වෙනවා නමුත් දීර්ඝ සූත්‍රයක් සාමාන්‍ය කියවන පෙළඹෙන සූත්‍රයක් නෙවෙයි විශාල වශයෙන් මේකෙදී දැන් මේ වෙනකොට ගෙවම් කරලා තිබුණාට සීලය පිළිබඳවයි ගොඩක් විස්තර වෙන්නේ දැන් ඒක විස්තර කරගෙන දැන් යනවා ක්‍රමයෙන් සමාධි ප්‍රත්‍යා ශික්ෂාවලට ඉතින් ඒකේ ඒ සංඥා මාතෘකා කරන තිබුණට ඒ පොට්ටපාත පරිබ්‍රාජකයා ਸਰවචනාංශ විවිධ මාතෘකාවලට යොමු කරනවා. යොමු කෙරෙව්වට මොකද මූලිකම ප්‍රශ්න තමයි යාගේ අபிසඤ්ඤා නිරෝධය. ඉතින් ਸਰවචනාංශේ ඒ පොට්ටපාත පරිබ්‍රාජකයාගේ අතුරු පාරවල් යන ප්‍රශ්න කපා හැරලා නිසිමකට දාලා ਸਰවචනාංශේ පොට්ටපාද පරිබ්‍රාජකයා පාවිච්චි කරපුම ක්‍රම තුනකට අපි මේ මම එහෙම නැත්නම් මේ ආත්මය එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය අඳුනා ගන්න හැටි සලකුණු තබා ගන්න හැටි ඒ සලකුණනෝ නැවත නැවතක හඳුනා ගන්න හැටි තුනකට විස්තර කරනවා නිවන් දක්නා තෙක් පෘථග්ජනෙක් ඉහළට යද්දී ඒ තමන්ගේ ආත්ම භාවය තුන් ආකාරයක අඳුනා ගන්නවා ඒ තුන් ආකාරම ਸਰවචනාංශේ මෙතනදී සාකච්ඡා කරනවා හරියට ඒවා ඇත්තයි වගේ නමුත් ඒවා සාකච්ඡා කරන්නේ ගෙදර ගිහිල්ලා කරඬුවක තැම්පත් කරලා බැඳ බැඳ ඉන්න නෙවෙයි. ඒක තීරුම් අරගෙන ඊයේ බර බිම තියන්නයි. ඒකෙන් ගැලවෙන්නයි. ඒ ගැලවීම සඳහාත් ඒ ඒ ආත්ම භාව ඒ ඒ පාටලවිලි නැත්තම්. ඒ මිත්‍යා දෘෂ්ටි හොඳට අඳුර ගන්නවට වෛර කරලා බෑ. ඒක අමාරුයි බෞද්ධයාට. මොකද බෞද්ධයා දකින්නකොට මේවට වෛර කරනවා. ඒව ඒව නැති කරන්න හදනවා. ඉතින් කවදාකවත් එයාට මේ ආත්ම භාවයේ පහර නපුර වළක්වන්න බෑ. ඒ නිසා ආත්ම භාවයේ ඉස්සලා හොඳට අඳුර ගන්න එක නපුරු සතා තමයි. නපුරු සර්පෙක්. නමුත් බෙහෙත් කළා වැඩක් නැහැ සර්පය අඳුරන්නේ නැතු. ඒ නිසා සර්පයෝ විද්දු සර්පයෝ ඇති කරනවා. පෙන්නඳ මේක පොළඟා මේක ගැහුවොත් මේ ශ්ලේෂ්මල පටලවලට වදින්නේ. මේක නයා මේක ගැහුවොත් ස්නායු වලට වදින්නේ. මෙහෙම කියලා සත්‍යය හඳුනා ගන්න ඕනේ. ඉතින් ඒ වෙනද සතා දකින්නට බය වෙන්න ගියාම සතා ගහන්න ඕනේ නිකන් මැරෙනවා. ඒ වගේ තමයි මේ සිංහලයා, බෞද්ධයා, මෝඩයා හිතයින අපිට ආත්ම භාවයක් නැහැ. අපි අනාත්මවාදී දන්න අපි මිත්‍යා දෘෂ්ටිකයි කිය. නමුත් එයාට ඒ නිසා තමන් බැඳිලා තියෙන, තමන් අහුවෙලා තියෙන ආත්මය නැත්තම් ආත්ම ගැටේ ඒ බර දැක ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මොකද හේතුව? ඒකට පිළිකුල් කරනවා. ඒ පිළිකුල් කිරීමම සංඥා පටලවා ගැනීමක්. සර්වඥයන්සේම පිළිකුල් කරලා නෙවෙයි ආත්මේ නසන්නේ යාළු වෙලා. යාළුවාට පස්සේ බෙල්ල කපන්න ලේසි. ඕන කෙනෙක්ගේ බෙල්ල කපන්න ඕන යාළු වෙන්න. ඒක තමයි අපේ යාළුව අට කරගෙන ඉන්නේ අපි. වෙන මොකටවත් නෙවෙයි බෙල්ල කපන්න තමයි. ආයේ වෙන මොකකටවත් නෙවෙයි. යට වෙලා ලඟ වෙලා ඉන්න යාළුවෝ ගැන පරිස්සම් වෙන්න. Tamanටත් ඕනනම් කාගේරි බෙල්ල කපන්න කිට්ටුම ක්‍රමේ තමයි බෙල්ලටම අද තිබ්බ හැකි යාළුවාට පස්සේ. ඒ ඔය කට්ටිය අපි ළඟට වෙලා ඉන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒක නිසා ඒක මේ මේ සර්වඥාන්සේ මං වගේ මිනිහෙක් මෙහෙම කිව්වට සර්වඥාන්සේ එහෙම නෙවෙයි වෙන්නිට කරන්න ඇත්තේ. නමුත් අපේ භාෂාවෙන් කියලා දෙන්න තියෙන එච්චරයි. මේ ආත්මය කියන එක අඳුරන්නේ නැතුව ආත්ම විනාශ කරන්න බෑ. මරණය කියන එක අඳුරන්නේ නැතුව මරණයෙන් යහපතට යන්න බෑ. දුක කියන එක දන්නේ නැතුව දුකෙන් එහා පැත්තට යන්න බෑ. ඒ නිසා අපි දුක නැති කරන්න හදන්නේ කියලා දුක එන්නකොටම කරප්පන් වෙනවනම් බය වෙනවනම් කරන්න බෑ. ආත්මයක් මයිලක නැහැ කියලා පටන් ගන්නවා ඒත් කරන්න බෑ. ඒ නිසා මේ සූත්‍රයේදී සරුවචනාංශේ පොට්ටපාද පරිබ්‍රාජකගේ වචන පාවිච්චි කරලා තයෝ මේ පොට්ටපාද අත්බව පටිලාභා මට පේනවා මේ ලෝකයේ දහසකුත් එකක් මිත්‍යා දෘෂ්ටි තියෙද්දී මේ මිත්‍යා දෘෂ්ටි ඔක්කොම තුන් තැනකට ගොනු වෙලා තියෙනවා තුන් තැනකට පිඬු වෙලා තියෙනවා ද්‍රවගත වෙලා තියෙනවා ඒ තුන මම ඔබට කියලා දෙන්නම් ඒ තුනම කියලා දෙන්නේ ආස්වාද කරන්නවත් රකින්නවත් කණ්ඩුක තියලා වන්දනා කරන්නවත් නෙවෙයි. මේක උඹ ළඟ තියෙන එක දැකලා මේ ගැටේ තුම්පලක ගැට ගහලා තියෙන මේ නූල් බෝලේ ඒ ගැටේ ලියලා දාන්නයි. අන්නේ ලියලා මේ සඳහා ਸਰවචන්සේ ආත්ම භාව තුනක් ගැන කතා කරනවා. ඕලාරිකා අත්ත් භාව ප්‍රතිලාභා, මනෝමයෝ අත්ත් භාව ප්‍රතිලාභා, අරූපී අත්ත් භාව ප්‍රතිලාභා. ඊටාම ඕලාරික ඝන බහල කාටත් පේන ආත්ම භාවයක් පේනවා. ඒක මොකද්ද කියලා ਸਰවචන්හන්සේම අහලා සාමාන්‍ය මනුස්සයාට sannivedana මේස දැනගන්න විදිහ රූපී චාතුම් මහ භූතිකෝ කබලිකාර ආහාරෝ. ඒක රූපයක්. මනුස්සයා තමන්ගේ රූපේ තමයි ආත්මය කියලා බාර ගන්න තියෙන්නේ. ඒක හතර මහ භූතයන්ගෙන් හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ. කබලිකාර ආහාර භක්කෝ. ඒක හපල කරන ආහාර කනවා. ඒ නිසා සබ්බේ සත්තා ආහාරට්ටි ටිකක්. සිලූම සත්වයෝ මම වෙමි කියන හැම සතෙක්ම ආහාර ගන්නවා. ඒක සත්‍යයක්. ඒක එකනම් කිම කියලා අහනකොට ඕක තමයි කුමාර පඤ්ඤා උත්තර දෙන්නේ ශබ්බේ සත්ත ආහාරත් ටික. සීළු සත්ව ආහාර ගන්නවා. නිසා ගන්න ආහාරත් රූප ඒ ආහාර කැවීමෙන් අපි වඩන්නේ ආත්මය. ඒකට කියනවා ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය කියලා. ඒ ආත්ම භාවයට ප්‍රතිලාභ කියන වචනේ දැමීමෙන්ම ඒක වාසනාවක් බව, පෙර පිනකින් උපයා ගන්න ලද්දක් බව, ඒක උපනිෂ්ඨේ සම්පත්‍යක් බව සරුවචාන්සේ නොකිය කියනවා. මේ ආත්ම භාවයේ නොදකින්න පතන් කියලා බලන්න බෑ. බැලුවොත් ආත්ම භාවය පේන්නේ නෑ. ආත්ම භාවයත් එක්ක යාළු වෙන්න බෑ. ආත්ම භාවයත් එක්ක හාද වෙන්න බෑ. ඒ නිසා ප්‍රතිලාභයක් විතර ගන්න. ප්‍රතිලාභයක් මනුසාත්ම භාවය ප්‍රතිලාභයක්. මේ මනුෂ්‍ය ශරීරය අනිකු සියලුම පරිණාමින සත්තුන්ට වැඩිය දියුණු තත්ත්වයක්. ඒ නිසා මේකට නොදකින්න පතන් කියලා නිවන් දකින්න බෑ. මේකට ඕනාට වැඩිය උසස්තර සලකලා කුමාර කුමරි සැපදීලා හතර පහට වැඩකාරයෝ තියලා නිවන් දකින්නත් බෑ. මේකට ද්වේෂ කරලත් බෑ. ඒක නිසා මෙතන පෙන්වන්නේ අත්කලමතාන යෝගයේ ඉඳලා ඉන්න අයට මේ ලැබිච්ච manussකම කාලකන්නිකමක් කියලා වචනිකටවත් කියන්න එපා. කියන විලාව කාලකන්නි. ඒ මිනිහට හරියන්නේත් නැහැ. ඒ නිසා මේක ලොකු ප්‍රතිලාභයක්. ඒ නිසා ඒක තේරුම් අරගන්න ඕනේ. ඒක ලියලා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ආත්මභාව ප්‍රතිලාභය ප්‍රහාණය පිණිසයි මම බණ කියන්නේ. මේ ආත්ම භාව ප්‍රතිලාභේ හොඳට වැටකොටු මායින් සහිතව සිටියන් සහිත ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රමාණයක් මේ ආත්ම භාව පැතිලා තියෙනවා. ඒක ප්‍රහාණය පිණිසයි මේ බර භාත බිම පිණිසයි මම ධර්මයේ දේශනා කරන්නේ. යම් ආකාරයකට මම මේ කියන ප්‍රතිපදාව. සරුවචනගේ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව රකින්නවනම් සංකලේශික ධර්ම පහියන්ති. පහිසන්ති ඒ ආත්ම භාවය පිළිබඳව උඹ පටලවලා තේරුම් ගත්තා නම් යම් ප්‍රමාණයක් මේක මල වාතයක් මේක ලෙඩක් මේක කරදරයක් කියලා ඒ කෙලෙස් අයින් වෙනවා ඔබට. ඒ වගේම ඒක පිළිබඳව දැනගැනීමෙන් යම් මේ බුද්ධ ආදී උත්තරෙන් පවා මේ ඕලාරික ආත්ම භාවයේ දැනගැනීමෙන් සූතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනා වශයෙන් දැනගැනීමෙන් යම් පිරිසුදු බවක්, ඥානයක් වැඩෙනවනම් ඒක වැඩෙනවා. මේ ආත්ම භාවය ගැන දැනගැනීමෙන් දත යුත්තේ අනුන් ගැන දැනගැනීම නෙවෙයි ඥානෙ වැඩෙන්නේ තමන් ගැන දැනගැනීම නිසා ඒ තමන් ගැන දැනගැනීමේ ඥානෙ වැඩෙනවා එතකොට ප්‍රඥාව උපේරෙනවා ওই බාහිර කිසිම දෙයකට බුදුරජාණන්සේ ප්‍රඥාව කියන වචන පාවිච්චි කළා නැහැ ලෝකායත විෂයන් වලට බුදුරජාණන්සේ හාස්‍යයට ලක් කරලා තියෙනවා ලක් කරලා කියනවා ඥානය කියලා කියනවනම් ප්‍රඥාව ප්‍රඥාව කියන විශේෂයෙන් මම ගැන මගේ කය ගැන මේ මොහොත ගැන මෙතන ගැන දන්න දැනුමටයි ඥානය කියන්නේ ඒක පරිපිරෙන්න පටන් ගන්නවා. ඒක විකුල බවට යනවා. අතුවිති විහිටි වැඩෙනවා. මේ ආත්මයේදීම අත වර්තමාන මොහොතේදීම විශිෂ්ට ඥාණයෙන් මේ බව දැනගෙන තමන්ට ඒ වර්තමාන මොහොතේ එළඹ වාසය කරන්න පුළුවන්. ඒ සඳහා මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයත් වේදිකාවක් කරගන්න පුළුවන්. ඒක කරාට පස්සේ ඊට යටින් තියෙන තට්ටුව වෙනවා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය ඒක රූපී ඒ කියන්නේ ඒක හරියට කියනවා නම් රූපයේ හේවණල්ල වාගේ. තමන්ගේ ඒ ඡායාවක් එකේ තියෙනවා මනෝමයයි. හිතින් හදාගත්ත එකක් සබ්බංග පච්චංග සමන්නාගති. අර හේවණල්ලේ ඇඟ සාමාන්‍ය ශරීරයේ තියෙන ඔක්කොම පිළිඹු වෙනවනේ. නිදර්ශන කර දක්වනවනේ. අංගපසක ඔක්කොම තියෙනවනේ හේවණල්ලෙත් ආන්නේ වගේ තමයි මනෝමය ආත්මභාව ප්‍රතිලාභේ. ඒක රූපෙම හේවණල්ලක්. ඒක ගැනත් මම විස්තර කරලා කියනවා. ලෝකයාට මේ අල්ලගෙන ඉන්න කයට අත ගන්න පුළුවන් කයට සාපේක්ෂව පසු කාලය පසු කාලීන බෞද්ධ යයි කියා ගන්න නැත්නම් ඒ පැත්ත විශේෂණ දෙන්නකො මේ සූක්ෂම කය කියලා එකක් අල්ලගත්තා. මනෝමය කය කියලා අල්ලගත්තා. මනෝ කය කියලා මේක අල්ලගෙන විශාල වශයෙන් කියන්න පටන් ගත්තා. මේ ඕලාරික ආත්ම භාව පැටලාවට වැඩි උගාවක් ඥානවන්තයෝ තමයි දක්ෂයෝ තමයි දන්න කී නැත්තු තමයි මේ සූක්ෂම ශරීරය ගැන කතා කරන්නේ මනෝ කාය ගැන කතා කරන්නේ කියලා මහා ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයේ ආත්ම භාවයේ ඉක්මවලා මනෝමය ගැන හයියෙන් කතා කරන්න පටන් ගත්තා. හැබැයි ඔක්කොමලා පිස්සු. රූපී ආත්ම භාවය ගැන කතා කරනව වෙනුවට ඒක ඉස්සරහින් තියනව වෙනුවට මනෝමය ආත්ම භාවය ගැන කතා කරගත්ත හැම කෙනෙක්ගේම මොලේ අසමබර භාවයක් තියෙනවා. පහුවෙනකොට පහුවෙනකොට ඔළුව අංජබජල් වෙනවා. ඔළුව නරක් වෙනවා. ඒ නිසා ඉස්සල්ලා ඉස්සල්ලා කරන්න ඕන දේ කරන්න. මොකද්ද? ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය ගැන දැනගන්න ඕන. එතකොට දහිනකටකට දැනගන්නකොට ඒ පද නැමේ. ඒක මුලය කරගෙන මනෝමය කොටසක් තියෙන බව තේරෙනවා. හිතින් යම් යම් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒකට අර ඕලාරික ආත්ම භාවයේ මුල් කරගන්න ඕනේ. පදනම් කරගන්න ඕනේ. මේ දෙකම දැනගත්තට පස්සේ අරූපී ආත්ම භාවයක් එනකොට තියෙන බව බුදුහාමුදුරට තේරෙනවා. ඒ නිසා කියනවා ඉස්ලාම ඕලාරිකාත්ම භාවයේ සීමා වැටීම් මරියාදාවල් දැනගනි. ඒක දැනගන්නකොට ඉබේම උඹට මනෝමය ආත්ම භාවය පිළිබඳව මනෝකාය කියලා දැන් පාවිච්චි කරන වචනය අවබෝධ වෙන්න පටන් අර ගනි අවබෝධ එකක් ආව කොච්චර ආවත් අර රූපී ආත්ම භාවයට තියෙන මුල් තැන දෙන එක වළක්වන්න එපා. මුල් තැන දුන්නේ නැත්නම් තරුංගලේ නූල කඩලා ගියා වගේ පාලනකින් තොර වෙනවා. නමුත් දැන් මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ අතිරේක ලාභයක්. මේ භාවනා ජීවිතයේදී හම්බෙන අතුරු ඵලයක්. ඒකත් අල්ලගෙන ඉස්සරහට යනකොට අරූපී ආත්ම භාව ප්‍රතිලාභය හම්බ වෙනවා. ඒකත් අල්ලබදා ගන්න දෙයක් නෙවෙයි. ඒකෙත් ප්‍රහාණය පිණිසයි ධර්ම දේශනා කරන්නේ. ඒක ප්‍රහාණය ධර්ම දේශනා කරනකොට එයාගේ රූපී ආත්ම භාවය මනෝමය ආත්ම භාවයට වඩා ඉතාමත්ම සියුම් ලේස මාත්‍ර වශයෙන් තියෙන කෙලෙස් සමහර වෙලාවට අනුසේ මට්ටමේ තියෙන කෙලෙස් සමහරලාට ආසව මට්ටමේ තියෙන කෙලෙස් පවා ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඒතර මම දැන් මේ ප්‍රහාණය කරන්නේ ආසව අනුසේ ධර්ම කියලා දැනනකොට විශාල සතුටක්, විශාල පිරිසිදුවක්, ඒ පිළිබඳව හිත මෙහෙවීමක් සිදු වෙනවා. එතකොට ප්‍රඥාව පිරෙනවා. මුදරම තේනවා මුල් මුල් ගොරෝසු දේවල් අයින් කරන අයින් කරන ගියාම අර ඊටාම සියුම් කෙලෙස් පේනවා. ඒක බුදුහාමුදුරුවෝ දැක්කට වැඩක් නැහැ. මගේ මම්ම දකින්න ඕන මට දැන් පේනවා කියලා. එයාට ප්‍රඥාවේ පිරීමක් ඇති වෙනවා. ප්‍රඥාව අතුයිති වීති වැඩිවීමක් විපුල භාවයකටපත් වෙනවා. වර්තමානයේ භාවනා කරන චිත්තක්ෂණයේදීම දිත්තේව ධම්මේ සුවිශේෂී ඥානයකින් තමයි වැටෙන්න පටන් අර ගන්නවා. එතකොට ඒකට එළඹ වාසිය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආත්ම භාව තුනක්. එහෙම නැත්නම් දැන් අපි දන්නවා දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොපු හතක් ඇතුලේ කියලා. පිටම තියෙන කපුව තමයි ওই මාලිගාවේ පෙරහැරට ගෙනියන්නේ. ඒක අයින් කරලා ඒක යට තියෙන කපුව අයින් කරනවා. එහෙම එimhe හතක් අයින් කරාට පස්සේ තමයි අන්තිම කපුවත් එක තමයි ධාතු ප්‍රදර්ශනය කරන්නේ. ඒක ඇතුලේ තව කපුවක් තියෙනවා කියලා කියනවා. ඒ නිසා දන්ත ධාතුන් වහන්සේ බලන්න නම් කපු හතක් අයින් කරන්න. ඒ නිසා පළවෙනි කපුවට පයින් ගහලා අයින් කරන්න බෑ. ඒකට වන්දනා කරනවා පෙරහැර පවත්තලා. හත්වෙනි කපුවට. හයවෙනි කපුවට ඊටත් එළියවන් කරු කරනවා. අඩු කරලා අඩු කරලා අන්තිම කොපුවක් තියේදී තමයි වන්දනා කරන්නේ. ඉතින් මේ එක එක කොපුවට මේකින් එකට වැහුවට පස්සේ දන්ත ධාතුන් වහන්සේට කරන ගෞරවය හැම කොපුවක්ම ලබනවා. මේක නමුත් බුදුහාමුදුරුවෝ දන්ත ධාතුන් වහන්සේ පෙන්වන්නයි හදන්නේ කොපුව අයින් කරන්නයි කතා කතා කරන්නේ. උඹලා දැනගන්න ඔය පෙන්වන පිටිම පෙරහැරට වඩාම එක හත්වෙනි කොපුව. ඊට පස්සේ කොපු ගාණක් තියෙනවා. අන්තිම කොපු දෙක තියේදී තමයි ධාතු ප්‍රදර්ශනය කරන්නේ. දහස ප්‍රදර්ශනය කරනකොට ඇතුළේ තියෙන එකත් කොපුවද්ද දන්ත දාසුන් වහන්සේද කියනකොට භස්නා කරනකොටම තද්ද වෙනවා නහුතෙට. මොකක් කොපුවක් නේද කියලා ඇහුවොත් එහෙම කැත්ත පොල් අතර ගන්න. හැබැයි අර කවුද කවුද PhD එකට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේකේ තියෙන කොපුව. ඇතුලේ තමයි තියෙනවා නම් තියෙන්නේ කියලා. ඒක ඉතින් අපිට වැඩක් නැහැ. මොක වුණත් මේ දාසුන් වහන්සේ නිදර්ශන කරගෙන පෙන්නුවොත් මේ ඔක්කොම අයින් කරන්නයි මේ කතා කරන්නේ. කොපුවට වන්දනා කරන්නත් නෙවෙයි හැබැයි කොපුවට පයින් ගන්න යන්නත් එපා. මෙන්න මේ විදිහට අපි ගිය 18 වෙනි දේශනාවේ නම් කරලා ඇත්තේ 17 කියලා බණීදී ඒක නිවැරදි වෙන්න ඕනේ 18 වෙනි දේශනාවේ මේ ආත්ම භාව ප්‍රතිලාභය රූපී ආත්ම භාව ප්‍රතිලාභය ගැන කතා කරා රූපී ආත්ම භාව ප්‍රතිලාභය කියලා කියන්නේ මේ ඉඳ තමන්ගේ කය අපි දන්න මේ කන්ද මේ රූපස්කන්ධය ඉතින් ඒක පිළිබඳව සෑහෙන අවබෝධයකින් තොරව ඒක ඇතුලේ ජීවත් වෙන මනෝමය කය දැක ගන්න බෑ. එහෙම නැත්නම් සූක්ෂම කය කියලා කියන එක දැක ගන්න බෑ. ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කළ දෙනවා කායानुපසනාව වඩන්න. කය පිළිබඳව සම්පූර්ණ සාදර වෙන්න. සාදර වෙන්නේ හඳුන් කිරිපෙන් ගාලා පැත්තක තියලා වඳින්න නෙවෙයි මේක විනිවිදින්නයි. මේක පිහිතුරු කරලා බලන්නයි මේක පතුරු ගහලා බලන්නයි විච්ඡේදනය කරලා බලන්නයි ඒක නිසා 14 ආකාරයක් පෙන්ලා දීලා තියෙනවා කය සම්බන්ධව භාවනා කළ හැකි ආකාරය ඉතාම සරල බොහෝම නම්බුකාර ක්‍රමය තමයි ඒ කය ඇදිලා තියෙන හතර මහා ධාතුන්ගෙන් වායෝ ධාතුවට හිත යොදපුවාම ඒකට කියන වායෝ කාය කියලා. එහෙම නැත්නම් කියන වායෝ පොඨබ ධාතුව කියලා. මේ හුස්ම ක්‍රියාවලිය පිම්බීම සහ හැකිලිම සහ චලන ඔක්කොම සිද්ධ වෙන්නේ වායෝ ධාතුව. ඒ නිසා අපි හිතාමතා කරන චලන සේරම නතර කරලා හිතාමතා කරන දික් කිරීම නැවීම නතර කරලා අත නැමීම අත දික් කිරීම පැත්තකට ඇදීම ඔක්කොම නතර කරලා බලනවා අපි මේ ක්‍රියාවලිය නතර කරාට ඇතුලේ මොනවදෝ චලන වර්ගයක් තියෙනවා අන්නේ චලන ඒ වායෝ ධාතු නියෝජනය කරනවා ඒක නිසා හිතාමතා කරන සියලුම ක්‍රියා සචේතනිකව කරන සසංකාරිකව කරන සවිඥානිකව කරන ක්‍රියා නතර කරන්නයි අපි මේ වාඩි වෙනවා කියලා කියන්නේ. නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ මට මේ හිතාමතා කරන ක්‍රියාවල් නැතුව විනාඩි 10ක් 15ක් 20ක් 30ක් ඉන්න පුළුවන් විදිහට පරියන්කේ හදා ගන්න ඕනේ. හරි බඩි ගහන්න ඕනේ. හරි බඩි ගහලා සියල්ලම වෙන්න ආරිනවා. වෙන්න ආනකොට ඇත්තටම හතර જાතියක් තියෙනවා උණුසුම සීතල කියලා එක එක වර්ගයක් තියෙනවා. බර ගතිය, හැල්ලු ගතිය කියලා තව වර්ගයක් තියෙනවා. වැగిරෙන ගති කියලා තව වර්ගයක් තියෙනවා. මේ කම්පන චංචල කියලා තව වර්ගයක් තියෙනවා. ඔන්න ඔය හතරෙන් සර්වචනාංශي අර පොඩි උන්ට ඇස්තාම හරිය නැති උන්ට කිරි දරුවන්ට ඉස්ලාම් පෙන්නේ හෙල්ලෙන දේවල් විතරනේ. ඒකෙන්නේ අපි අඳුන ගැනීම පටන් ගන්න පුංචි කාලේ ඒ වගේ තමයි භාවනාවික අත දරුවන්ට භාවන කිරි දරුවන්ට කියනවා ඇත්තක වහගෙන මේ ශරීරය ඇතුලේ යමක් පෙරලෙනවනම් යමක් චංචලට යමක් කම්පන නම් යමක් පිම්බෙන හැකිල ගතිය තියෙනවා නම් ආන්නේ ඒ ගතියට හිතුව දාගෙන ඉන්නේ. එහෙම නැත්නම් මේ පෙරලෙන දේවල් වලට තමයි පණ කියන්නේ. හෙල්ලෙන් පෙරලෙ නැත්නම් මැරලයි කියලා කියන්නේ. දැන් පණ තියෙනවනේ මම මැරලා නැහැනේ. මැරලද බව දන්නේ කොහොමද? හිතාමතා කරන සියල්ලම නතර කළ බලනවා. මම දැමුත් මැරිලාද නැද්ද? නිදි කිලාද නැද්ද? සීනත් වෙලාද නැද්ද? බලහිනකොට පේනවා නෑ නෙමෙයි ඇතුලේ චංචල වගේක් තියෙනවා. මේ චංචල මමයා නැති වුණාට සිද්ධ වෙන චංචල කම්පණය. ඒකට කියන අනිච්ඡානුක පේශින්කෙන් කියන කම්පන චංචල කියලා. ඉබේ සිදුවෙන දේ. ඔන්න ඉබේ සිදුවෙන දේ වලින් ඊ타ත්ම සංකෘතාවලින් අඩු සරල ඍජු දේ තමයි හුස්ම. ආන්නයකට හුස්මට හිත දාගෙන ඉන්නකොට බුද්ධජනන්සේ සඳහන් කරන යම් වෙලාවකට මේ මනෝ රූපී ආත්ම භාව ප්‍රතිලාභේ අඩුම ලන්සුව ඒකට අනිකුත් සූත්‍ර නිදර්ශන කතා කරනවා නම් ඒකට කියනවා කාය සංස්කාර කියලා. භාවනාව යෝ ලෝකේ කාය සංස්කාර කියන්නේ හුස්ම රැල්ල ස්වභාවයෙන් වැටෙන හුස්ම රැල්ල අන්න එක දිහා බලන සම්පූර්ණ හුස්ම රැල්ලකට හිත ගියයි කියලා හිතමු. ඒකෝර තමන් ඉන්නේ මූණට මූණ දාලා මේ ඕලාරික ආත්ම භාවයට. ඒක ප්‍රතිලාභය හුස්ම තියනවා කියලා මැරිලා නැහැ ලොකු ලාභයක්. හුස්ම තියනවා දන්නවා කියලා නින්ද කියලා නැහැ ඒක ලොකු ලාභයක්. හුස්ම ආශාසෙන්ලා ආශාස දන්න ප්‍රසවාසලා ප්‍රසවාස දන්න 100 තියෙනවා 100 නෙවෙයි අංජබජල් වෙලා නැහැ ඔළුව එහෙම නැත්නම් සී මූර්ජා වෙලා නැහැ එළඹ තියෙනවා ওই බව දන්නවනම් මෙපමණකින් මේ මම මෙතන ඉන්නවා මට හුස්ම දැනෙනවා කියනකොට සරුවචාන්සේ සඳහන් කරනවා සංකලේශිකා ධම්මා පහියන්ති. එයාගේ හිතේ තියෙන කෙලෙස් දුරු වෙනවා. එයාට කාමච්ඡන්දේ ඉන්නේ අතන මෙතන දේවල් කල්පනා වෙන්නේ අතීතය අනාගතය කල්පනා වෙන්නේ අරයමයා ගැන කල්පනා නැහැ. කල්පනා වෙන්නේ මේ ඉස්සරහට එන හුස්මමයි. ඒ හුස්ම කෙලෙස් නැහැ. ඒක නිසා මේ සියල්ලම පාවා දෙන්නේ අතීතය අනාගතය වශයෙන් අතර මෙතන වශයෙන් අරය මෙහා වශයෙන් සියල්ල පාවා දෙන්නේ මේ හුස්ම ගණ්ඩායි හුස්ම ඉස්සරහට ගණ්ඩායි හුස්ම මුහුණට මුහුණ දාලා ඉඳයි එතකොට දුරු වෙන කෙලෙස් ප්‍රමාණය මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ සංසාරයක් ගినాපු කෙලෙස් සියල්ලම පරිඋත්ථාන වශයෙන් නිවිලා කොහොමද දන්නේ මේ ඉස්සරහට හුස්ම ඉදිරිපත් වෙනවා මූණට මූණ දාලා හුස්ම පේන්න පටන් අර ගන්නවා. එතකොට වෝදානියා ධම්ම අභිවඩ්ඩි අභිවඩ්ඩි සම්දි. හුස්ම පිළිබඳ දැනුම වැඩි වෙන්න පටන් ගන්නවා. ආශ්වාසයේ ලාවට පටන් ගන්න ගුරුසු වෙලා ගිවිලා යනවා. ඊට පස්සේ ප්‍රශ්වාසයේ ලාවට පටන් ගන්න ගුරුසු වෙලා ගිවිලා යනවා. ආශ්වාසයේ ගුරුසු වෙලාවදී මට මෙහෙම දැනෙනවා. ප්‍රශ්වාසයේ ගුරුසු වෙලාවදී මට මෙහෙම දැනෙනවා. ප්‍රශ්වාසයේ ටිකක් උණුසුමයි. ආශ්වාසයේ ටිකක් සීතලයි. ඔය ආදි වශයෙන් ඒ දැනුම යොදන කාලයට සාපේක්ෂව ආස්වාස් ප්‍රස්වාස් ලඟ වෙන්න ලඟ වෙන්න වැඩෙන්න පටන් ගන්නවා. එතකොට සංකිලේශ ධර්ම, කෙලෙස් ධර්ම දුරු වෙන අතර වෝදානීය ධර්ම කියන කළු ධර්ම අයින් වෙනකොට සුදු ධර්ම පිරෙනවා. මේ දෙක අනිවාර්යයෙන්ම එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. මේ දෙකේ සංකිලේශ ධර්ම අපි ආලවට්ටම් කරනවා, ඇලි වැඩි ගන්නවා, ආලිංගන කරන්න හරිය කැමති. වෝදානීය ධර්ම එහෙම පිටිපස්සෙන් ගිහලා නතර නිකුවත් ඉන්නේ නැති ධර්මයි. මොකද ඒකෙන් අපිට කිසිම ආස්වාදයක් ලැබෙන්නේ නැති නිසා. ඒ නිසා යෝගාවචරය එවැනි පවතින කඩප්පුලි හිතකින් එවැනි පවතින කෙලෙස් වලට ගරුව හිතකින් වෝදානීය ධර්ම වලට ගරු කරලා තමන්ගේ ඇඟේ එල්ලෙන්න හදන මේ සංකලස් ධර්ම අයින් කරලා භාවනා ප්‍රතිපදාවක ඉන්නවයි කියලා කියන්නේ රස නැති වුණත් මේ හුස්මට හිත දාලා ඉන්නවා. වායෝ පොට්ටබ්බ ධාතුවට හිත දාලා ඉන්නකොට අර ප්‍රඥාවක් පහළ වෙනවා. මේ ලෝකයේ තියෙන බාහිර ඥාන නිසා මට කොච්චර බාධා කරනවද කියලා. බාහිර ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න හුස්මට හිත යන්නේ අනම්මනන් දේවල් වලට හිත යන වැඩි. ඒක තමයි තක්තිරුකම කියන්නේ. ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ තමයි මෝහය කියලා කියන්නේ. ඒක තමයි නොදැනීම කියලා කියන්නේ. ඒක අන්ධකාරයක්. එතකොට තියෙනවා ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ අන්ධකාරය කොච්චර බලවත් වුණත් ඒක පැත්තකට තල්ලු කරලා මහා අන්ධකාරයත් ඉඳනක පහනක් පත්තු කරපුවාම ඒ පහන් ආලෝක ප්‍රකාශ ශක්තිය අර අන්ධකාරේ පේන තෙක් කාලෙන් ඈත් කරලා දානවා. ඒ වගේ තමයි ප්‍රඥාවක් ආලෝකයක් පාර කරගන්න මේ හුස්ම ගන්න වර්තමාන මොහොතේ මේ දැන් යම් දැනීමක් තියෙනවා ඔකට ප්‍රඥාව කියන්නේ. ඒක වලා වහලා ගන්නයි අතීත ඥාන අපේ ඔළුවට ඉන්න හදන්නේ. අනාගත සැලසුම්ෙන් හදන්නේ. අතන ගැන කල්පනා කරන්නේ, මෙතන ගැන කල්පනා කරන්නේ, අරය ගැන කල්පනා කරන්නේ, මෙයා ගැන කල්පනා අපි හිතනවා ලොකු වගකීම් යුතුයකම් ඒවා මේ මනුසකම් කියලා මේ තමන් පිළිබඳ වර්තමාන පොර ප්‍රඥාව පාගගෙන අර ෂට ප්‍රඥාවට ලෞකික ඥාන වලට තන දීගෙන තමයි මුළු සංසාරෙම ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙනකොට බණහලා මේ හුස්මට හිත දාලා ඉන්නවා කියන එකයි ප්‍රඥාව කියලා. ප්‍රඥාවේ යථාර්ථය තේරුම් ගත්තොත් ප්‍රඥා පරිපූර්ණයි. ප්‍රඥා පිරෙන්න පටන් ගන්නවා. කොච්චර වන්ට පුළුවන්ද හුස්ම දිහා දාගෙන ඉන්න. මොකද ඒකට විවිධමක් කොහොමඩක්වත් නැහැ. ඉබේ ලැබිච්ච දේ නමුත් මේ සල්ලි සීල වියදම් කරලා ඉගෙන ගත්ත ඥානය කොච්චර මට වද දෙනවද? කොච්චර කරදර කරනවද? මේ ප්‍රකෘති ඥානෙට එන්න දෙන්නේ නැහැ. ප්‍රකෘති ඥානෙ බොහොම බයලජ්ජයි, හිරිමල්, කෝලයි. අර ඡට ප්‍රඥා ඥාන හරිම ඕලාරිකයි. හරිම අසත්පුරුසයි. තලාගෙන ඔබාගෙන යන හරියට දේශපාලනඥයෝ වගේ. දේශපාලනට යන්නේ නැහැ අවංක මිනිහේ. ඒ නිසා දේශපාලනේ දිනන්නේ වැඩියම කඩප්පුලියක්. වැඩියෙන් ඡණ්ඩ පරිසුකුත් කියලා දිනනවා. මොකද අවංකමනස පැත්ත කළා නිකන් එන බල ඕන කුලල් කාවණිලයි කියලා. ඒ වගේ තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥා හැම වෙලාවෙම ලෙඩ කපුටෙක් වගේ ලෙඩයිච්ච බල්ලෙක් වගේ මුල්ලකට උදියාගෙන ඉන්න මිසක හපා කණ්ඩ යන්නෙත් නැහැ, බට්ටික කණ්ඩ ඉන්නෙත් නැහැ. ඒ තියෙනකොට ගෙදර මනුස්සය ගිහිල්ලා අර බල්ලට උදව් පාන කරනවානේ. උපස්ථාන කරන කල ලෙඩ වෙලා ඉන්නේ කියලා අන්නේ වගේ මේ වර්තමාන මොහොතේ මොහොතේ පවතින ඥානීය කියන ප්‍රඥාවට යෝගාවචරය උපස්ථාන කරනවා. අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරමින් හුස්ම මෙහිට පවත්නකොට මේ හුස්ම පිළිබඳ දැනුම විපුල භාවයට යනවා. හුස්ම පිළිබඳ දැනුම අතුයිති වීදී වැවෙන්න පටන් ගන්නවා. හුස්ම පටන් ගන්නකොට හරි ගොරෝසු ටිකක් වෙලා යනකොට සියුම් අන්තිමට ඉතාම සියුම් බාටපත් වෙනවා. හුස්මේ මුල සියුම්, මැද ගොරෝසුයි, අග සියුම් වෙනවා. ආශ්වාසෙත් එහෙමයි ප්‍රශ්වාසෙත් එහෙමයි. මේ හුස්ම පවතිද්දී සද්දහන්න පුළුවන්. වේදනාව ටිකක් වෙන්නත් පුළුවන්. හිතවිලි ටිකක් තියෙන්නත් පුළුවන්. වෙන විදිහට කියනවා ටිකක් සද්ද තියදී හුස්ම ගන්න පුළුවන්. හුස්ම ගැන දැන ගන්න පුළුවන් කියලා මේ දැනුම පුළුවන් තරම් විහිදෙන්න පටන් ගන්නවා. පුළුවන් තරම් අති අතුයිති විහිදි වැඩෙන්න පටන් අර ගන්නවා. ඉස්සලා තිබුණ මේ හුස්ම ආස්වාද ප්‍රසවාස ආනාපාන සති භාවනාට උන බය වෙනුවට දැන් මට නිදා ගන්න ඉස්සලා ඇඳේදී තානාපාන කරතයි. වැසිකිළියට ගිහලා වාඩි වෙලා ඉන්න ටිකේදී තානාපාන කරන්න පුළුවන්. සක්මන් කරනකොට සමාහට වතු වෙනවා. ඉඳ ගන්නකොටම මතුවෙනවා. ආදි වශයෙන් මේ හුස්මේ ඇඳුනුම්කම අපි කියන එකට ආද ගතිය කියලා. සුහද ගතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒක නට තේරෙන පටන් අර ගන්නවා. මේ විපුල භාවයට ගියාම වර්තමාන යෂ්පනා පිට දිත්තේව ධම්මේ අභිඥාව කියලා මේකට කියනවා සුවිශේෂී ඥානය මොකද මේක කවුරුත් දෙන එකක් නෙවෙයි හැප්පිලා නැහැ වැදිලා ඒක විහිින්ම පෙන්වන ඥානයක් මේක භෞතික විද්‍යාව කියලා, භූතිහාසය කියලා, භූගෝලය කියලා මොට්ටයන් විසින් නම් කරලා ලද ඥාන නෙවෙයි මේවා. අත්දකින්න දේ. අස්පනා පිට දකින්න දේ මේකට කියන අභිඥා කියලා විශිෂ්ට ඥාණයෙන් දකින්න දේවල්. මේ විශිෂ්ට ඥාණය දකින්නේ කෙලස් පහළ වෙච්ච නිසා. භාවෙච්ච නිසා. ප්‍රඥාව ඇතුලෙන් ප්‍රබල වෙන නිසා. ආන්නේ විදිහට කෙලස් පහළ වෙනකොට අතීතේ දුණ ගතිය අඩු වෙනකොට අනාගතයේ සැලසුම් හදන අඩු වෙනකොට ගෙදරතරේ ඉන්න මිනිස්සු ගැන කල්පනාව නැති වෙලා යනකොට ඉන්න දැනින් පිටතට හිත යන්නේ නැතුව බාහිරේ හිත ඇවිදින්න නැති පිට යන ගතිය අඩු වෙලා වර්තමානයේ ඉන්නකොට ඒකට බුදුහාමුදුරු පාවිච්චි කරන විශිෂ්ට ඥානය මේ තමයි ලේසිම ලාභම දේ. නමුත් මේකට තමයි මෙතකල් පයින් ගහගෙන ගියේ. ඒ නිසා මේ අභිඥා වැඩෙන්න පටන් ගන්නවා. දිත්තේ ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා. තමාම මේක දැනගන්නේ. බුදුන් දැනගත්තට වැඩක් නැහැ. බුදුහාමුදුරු පාර කියලා දෙනක විතර කරන්නේ එළඹ වාසය කරනවා. මේකට එළඹ වාසිය කරන අපිට මේ පරියන්කෙත් මේක කරතයි. සක්මන් කරනකොටත් පුරුද්දට සක්මන් වෙන්න ඇරලා මේක දිහා බලාගෙන ඉන්නවා. මගේ හිත අතීතෙත් නෑ වර්තමානෙත් නෑ ඉඳගෙනත් නෙවෙයි දැන් සක්මන් කරන්න කියලා දාන්නවා. වැඩි වශයෙන් දන්නවා මේ සක්මනේ වම තියෙන වෙලාව මට ඔන්න වම තද වෙන හැටි, පෑගෙන හැටි, බර මාරු වෙන හැටි තේනවා. ඊට පස්සේ ඔන්න දකුණට යනවා ඒක දන්නවා. දකුණේ ඉන්නකොට දන්නවා මම වමේ නෙවෙයි ඉන්නේ කියලා. දන්නවා මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ කියලා. දන්නව මම මෙල්ල නැහැ කියලා. දන්නවට නිින්ද කියලා නැහැ කියලා. දන්නවට 80ක් නැහැ කියලා. මේකට කියනවා අභිඥා කියලා. මේකටයි බුදුහාමුදුරුවෝ අභිඥා කියන මොකද අස්පන අපිට සිදු වෙනවා. ඊට පස්සේ ආත නමනකොට අතදි ගන්නකොට කනකොට බොනකොට යනකොට එනකොට ඒ කටයුත්තේදී මේ කනකොට දන්නවා මේ භාවනා කරනවා ඉඳගෙන ඉන්නව නෙවෙයි. කනවා. බොනකොට දන්නවා මේ කනවා නෙවෙයි මේ බොනවා. මේ මේ උගුරක් උරක් පහල වතුර බොනවා. ආදිවාසීන් ඒ දේ වෙන්කොට දැනගන්නකොට විශිෂ්ට ඥානෙ දැනගන්නකොට අර ආනාපානෙන් වායෝ පොට්ටබ ධාතුවෙන් චලන කම්පන චංචල වශයෙන් දැනගත්ත දේවල් තමයි මේ ජීවත් වෙනවා කියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් නලියන එක තමයි අපි කරන්නේ. නලියන්නේ නැත්තම් ඉවරයි. ලෙඩා මලේ දොස්තර අසං කරනවා නලියවිල නතර වෙච්ච එක. නලියනකන් තමයි මේ සෙල්ලම. මේ නලියන ගතියටම ඕලාරික රූපී ආත්ම භාව ප්‍රතිලාභය කියලා නමක් දෙනවා. ඒකෙම ටෝචක් ගහගෙන බලා ඉන්නා වගේ තමයි නලියන නලියන වෙලාවට සතිය පිහිටවනකොට යාට මේ විදිහට එළම වාසය කරනකොට යාට වැටෙන්නේ දුක්ඛෝචකෝ විහෙරති හරිම දුකක් මේක අලිම කරදරයක් මේ පිච්චර් එකක් බලනවා වගේ සුරුට්ටුව වීඩියෝ බලනවා වගේ නැත්නම් කැරම් ගහනවා වගේ කාඩ් ගහනවා වගේ නෑ මේ ඇතුළට ආවට පස්සේ දුකක් දැනෙනවා බුදුජානනාංශ කියනවා මේ විදියට භාවනා හොඳටම හරි ගිය වෙලාවේ. කෙලින්ම රූප ධර්මයකට පට වියාපෝ තේජෝ මොනවට හරි අපි දැන් නිදර්ශනයක් වශයෙන් පුරුදු කරගෙන තියෙන නිසා අපි වායෝ පොට්ටබ ධාතුට හිත දාලා නිදර්ශන කෙරුවට කොයි එකට ගත්තත් එළඹ වාසය කරනකොට ඒකාන්තයෙන් මේකේ දුක්ඛිත ගතියක් තියෙනවා. මේ දුක කියන එක පෙන්වන්නේ කරත්තරෝධිකයි. බරභාගය කරගෙන බර කරත් එක ඒ රෝදේ අලවංගුවත් එක්ක හැප්පෙන තැන ඇක්සල් එක ගිහිල්ලා රෝදේ බොස්කෙඩිය මැදින් ගිහිල්ලා හැප්පෙන තැන කරත්තේ නතර කරලා තිබ්බත් තැලිලා පෙලිලා පීඩිත වෙයි තියෙන කරත්තේ කැරගෙන උටත් කැපි කැපි ඇඹරි ඇඹරි තමයි දුවන්නේ ඒ නිසා කරත්තේ නතර කරලා තිබුණාත් දිව්වත් ඒ රෝදේ බොස්කෙඩිය කරත්තේ අලවංගුවේ බර දරන්නේ ඉතාම දුකසේ ඒකයි මේක චර්චාසිරලා කැපෙන්නේ. ඒකටයි මේක අපි ග්‍රීස් කරන්නේ. ඒකටයි මේකට මේ මේ රේසර් ගහන්නේ. ඒකටයි මේකට බුෂ් ගහන්නේ. කොච්චර බුෂ් ගැහුවත් කරත් කැරකෙනකන් මේක පුදුමාකාර දුකක් ඒ නිසා ජීවිතේ මොන ඉරියව්වේ හිටියත් පඨවි ධාතු හිටියත් ආපෝ ධාතු හිටියත් තේජෝ ධාතු හිටියත් වායු ධාතු හිටියත් අන්නේ කරත් විරෝධි කැපෙන කැපිල්ල තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන කෙනාට මේක හරියට හොඳ පිරිසුදු කණ්ණාඩියකින් තමන්ගේ කැත මූණ පේන වෙලාවට වගේ පශ්චාත්තාවයක් එනවා. ඒක දුකක් කියලා බුදුහාමුදුරු පොට්ටපාය සූත්‍රයේ සඳහන් මේ හොඳම දක්ෂ යෝගාවචරයට වෙන දෙයක් මේ කතා කරන්නේ. ඒ යෝගාවචරය සංකිලේශිකා ධම්ම පහියන්ට. යාට හොඳට තේරෙනවා මගේ කාමච්ඡන්ද ව්‍යාපාද මොකක්වත් නැහැ. නිදිමතත් නැහැ. සැකත් නැහැ. හොඳට භාවනා හිත පිටලා තියෙනවා. හෝදානියා ධම්මා අභිවඩ්ඩිසanti. ආනාපානය ගැන යනකොට එනකොට කනකොට බොනකොට ඉදිරිපත් වෙන දේ ගැන හොඳට අතරගත්ත නෙල්ලි ගෙඩිය වගේ තේරෙනවා. ප්‍රඥාවත් වැඩෙනවා. ඊයේ ගත්තට වැඩිය අද වැඩියෙන් තේරෙන බව දන්නවා. ඒක භාවනාවක් බව ආධ්‍යාත්මයක් බව ආගමක් බව තේරෙනවා. විපුල භාවයටත් යනවා. හුස්ම පිළිබඳව මුලමදාග හොඳට තේරෙනවා. ආශ්වාසය ප්‍රශ්වාසය මාරුවෙන් හැටි තේරෙනවා. ප්‍රශ්වාසය මුලමදාග තේරෙනවා. වම තේරෙනවා. වමෙන් දකුණට මාරු වෙන හැටි තියෙනවා. දකුණෙන් වමටම ඔක්කොම විස්තර වැඩෙනවා. ඔක්කොම පළල් වෙනවා. වර්තමානයේ අත්මනා අපිට මම පේන්නේ කල්පනා කරලා ගන්න එකක් නෙමෙයි පොතකින් පතකින් ගන්න එකක් නෙමෙයි හිතලා ගන්න එකක් නෙමෙයි මේකට එළඹ වාසය කරන බවක් තියෙනවා දවස පුරාම මම ඉදිරිපත් වෙන ආරමුණ බලා ඉන්නවා නමුත් දුකක් තේරෙන්නේ පීඩාවක් තේරෙන්නේ ඝර්ෂණයක් තේරෙන්නේ දැවීමක් තේරෙන්නේ දැවීමක් තේරෙන්නේ ආතතියක් තේරෙන්නේ අසහනයක් තේරෙන්නේ මෙතෙන්ට එනකම් මේ දක්ෂ යෝගාවචරගේ ඊටාම උත්කෘෂ්ඨම ඥාණය දුකක් බව තේරලා නකෝපණීතම් පොට්ටපාද ඒවන් දට්ඨබ්බං මේ තමයි ඔබ මෙතෙක් කල ඥාණය මේ සංඥාව පුරුදු කරලා තියෙන හැටි පොට්ටපාද මිසී නොදැකිය යුතුයි මේ පේන දුක පිරිමැදෙන පීරක් ගන්නවා වගේ ඝර්ෂණය තැවීම දැවීම අසහනය මානසික ආතතිය කියන එක කෙලෙස් ධර්ම අයින් වෙනකොට වෙන එකක්. මේ කල්පනා කරලා ගන්න දරුවා මරුණට වෙච්ච දුකක් නෙවෙයි. අම්මා මරුණට වෙච්ච එකක් දුකක් නෙවෙයි. ගේ ගිනි ගත්තට වෙච්ච එකක් නෙවෙයි. මේ හුස්මේ බේරන්න බැරි අනිවාර්යෙන් පවතින දෙයක්. මේකට මෙච්චර ලස්සන ලියන්න පුළුවන් උනේ කෙලෙස් නැති නිසායි. පිරිසුදු ධර්ම වැඩිච්ච නිසායි. හුස්මට හොඳටම මේ ඇහැපිය දාලා හොඳට බලපු නිසායි, netතර තියලා බලපු නිසායි, එතකොට ප්‍රඥාව වැඩිච්ච නිසායි, විපුල භාවයට පත්වෙච්ච නිසායි. එතකොට මේකට එළඹ වාසය කරන මේකට ප්‍රීතිය කියලා කියන්නේ කියලා කියනවා. දුක කියන්න එපා, මේකට ප්‍රමෝදය කියපං. මේක සංඥා මාරු කරපං. මේකට ප්‍රීතිය කියපං. මේකට පස්සද්ධිය කියපං. මේකට සතිය කියපං. මේකට සම්පදාන සම්පජාඤ්ඤය කියපං. මේකට සුඛය කියපං කියලා. කොච්චර භාවනා කරත් මේ මතුවෙන පීඩාව, ඒ අසහනය, ඒ දැනෙන දැවිලි තැවිලි ගතිය දුක්ඛ සත්‍යය කියලා උතුම් දෙයක් වශයෙන් නොදකින තාක්කල් යක්ෂයා භාවනාවටත් වෛර කරනවා ධර්මයටත් වෛර කරනවා බුදුන්ටත් වෛර කරනවා පරියංගටත් බනිනවා භාවනාකාරයටත් බනිනවා භාවනා මධ්‍යස්ථයටත් බනිනවා යන්නේ දැනගෙන නෙවෙයි රෑ යන්නේ මොකද ඊතරම් භාවනා හරියනවා භාවනා හරියවට පස්සේ මේක දුකක් වශයෙන් තමයි දකින්නේ ඉතින් බුදුරජාණන් කියනවා ඔබ ඕලාරික ආත්ම භාවයේ අන්තිමට අඩු කරලා අඩු කරලා අඩු කරලා හුස්ම පොදට අඩු කරලා හුස්ම පොදට හරියටම හිත ගිය දවසේ ඔගේ රත්තරන් නෑ ප්ලැටිනම් නෑ මුතුමැණික් නෑ ඔගේ තියෙන පිළිමැදීම ඔගේ තියෙන දැවිලි ගතිය ඔගේ තියෙන තැවිලි ගතිය ඔයිට හාඩු කරන බුදුන්වත් බෑ ඕක පිළිබඳව දුකක් කියන හැඟීම තමයි පොට්ටපාදුමට එන්නේ ලෝකයා කල්පනා කරන්නේ එහෙමයි ඒ නිසා ඒ විනෝඩ හිතන බීඩියක් බොන එක හොඳයි කියලා චූම් ගම කපන එක හොඳයි. පත්‍රේ බලන එක හොඳයි. අල්ලපු සතේ කයිවරු කෙල කෙල ඉන්න එක හොඳයි. ටෙලිෆෝන් කරන එක හොඳයි. ටෙලිවිෂන් බලන එක හොඳයි කියලා අර එළඹ සිටි සත්‍යය දුකක් කරගෙන ඒ වෙනුවට කබලෙන් ලිපට පැනලා අනික් දුක් දමා ගැනීමට තමයි පෘත්තජනයයි කියලා කියන්නේ අන්නේ විඤ්ඤාණ. පෘත්තජනය කියලා කියන්නේ මේ වගේ අතාරින්න බැරි අත්‍යන්ත අඩුවේ අඩියේ තියෙන මේ දුකට ගෙලින්ම මූණ දාලා ඉන්න වෙලාවේදී ඇති වෙන වෙහෙස නිසා පරියන්කෙන් නැගිටලා යනවා. ඇයි කියලාම හරි කම්මැලි. හරි ඔය ඕලාරිකයි. හරි ඒකාකාරී, හරි නිදිමතයි. ඉපා වෙනවා. කවදාත් ඒවා ගැන කමඨාන් සුද්ධ කරන නෙවෙයි ළඟ ඉන්න යෝගාවචරයට කියන්නේ. කමඨාන් සුද්ධ කරන කිව්වනම් ඕක පේතු කරලා කීයත හැකි මේ බුදු දහම කියලා තියෙනවා. ඔකදී අහම බලන තාක්කල් ඔබ භාවනාවට ද්වේෂ කරන්නේ. ඔබ ද්වේෂ කරන්නේ බුදුආමතුරන්ටයි. ඒකට බුදුහාමුදුරු කතා ලස්සන වචනයක් කියනවා. ශපත්ත වත කියලා. හතුරු වත පුරනවා. මිතුරු වත නෙවෙයි. මිත්‍ර වත පුරනවා නම් මේ දුක අඳුනගන්නට මම භාවනා කරන්නේ. දුක්ඛ සත්‍ය නඳුර ගන්න හදන්නේ. මේ බුදුන්නේ අඳුනගන්නේ. මේ ධර්මයේ හඳුනගන්නේ. ඒකට කියනවා මිත්‍ර වත පුරනවා කියලා. මේ දුක එනකොට බැලලා දුවනවා නම් කම්මැලි කියලා, නීරසයි කියලා, නිදිමතයි කියලා, ඒකාකාරී කියලා, හිතට දෙමට gedara වැඩ තියෙනවායි කියලා ඒකට සපත්ත වත කියලා කියන හතුරු වත පුරනවා. බුදුරජාණන්ට හතුරු වත පුරනවා. ඒකට ඉතින් එහෙම පුරන්න නැති එකක් නැහැ. හැම කෙනාම ඉසලයේ මූලාරික ආත්ම භාවයේ හරියට වැටෙනකොට කරත් <clears throat> දුවනකොට <clears throat> හිතනවා මේ බර අඩුවේ නතර කරලා දෙනකොට කියලා. නතර කරලා බලනකොට හිතනවා අපෝ මේට වැඩි ලේසි එක තැන තරන් <clears throat> දෙනවට තලිනවට වැඩිය දුවනකොට ලේසි වෙයි කියලා. දිව්වත් නතරලා තිබ්බත් කරන්ත රෝදේ అలවංගුව රෝදේ මඩ මැඩීගෙන තමයි තියෙන්නේ. දුවන කොටත් කැපෙනවා නතර කරලා තියෙන කොටත් මැඩිලා තියෙන්නේ. මේක තමයි දුක කියන්නේ. කරත් යන්න ඕනේ නම් అలවංගුව කැපෙන එක වළක්වන්න බෑ. මේ ඉදිරිපත් වෙච්ච මේ පීඩාව, මේ දැවිල්ල, මේ තැවිල්ල, මේ අසහනේ, මේ ආතතිය වළක්වන්න බෑ. ඒකට නම මාරු කරපන්. ඔකට ප්‍රමෝදේ කියපන්. මොකද ප්‍රතිපදාවෙන් දැන් ඇවිල්ලා තියෙන්නේ. කෙලෙස් අඩු වෙලා තියෙන්නේ. ඔබ මේක දැන් හොඳටම දන්නවනේ මේට වඩා අඩු කරන්න බෑ කියලා. මේක තමයි මනුස්සකම කියන්නේ කියලා. මෙන්න මේකට ප්‍රීතිය ප්‍රමෝදය කියපන්, තරුණ ප්‍රීතිය කියපන්, ප්‍රීතිය කියපන්. පසද්දිය කියපන්. මේ තමයි සංහිඳියාව. ඔයිට වඩා අඩු කරන්න බෑ. මේකට සති සම්පජඤ්ඤය කියපන්. මේකට සුඛේ කියපන්. ඒ නිසායි බෞද්ධයා කියන්නේ පැමිණි දුක් පැණි රහයි කියලා කියන්නේ කියන්නේ. බුදුහාමුදුරුවත් කියපු නැති බණක්. විත පැමිණිච්ච දුක අයින් කරන්න හදන එක අමනයා. මෝඩයා. ඒ කියන්නේ මේ එහා පැත්තෙන් අත දාලා අත දාලා අත දාලා අල්ලන්න දෙනවා ඉදිරිපත් වෙච්ච දේ ගන්න නැතුව. රීලව හරියට කණ්ණාඩියෙන් බලලා අර පේන පිළිමිබු අල්ලන්න හදනවා. කණ්ණාඩිය කාතින් අල්ලගෙන පිළිමිබු ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ තාකල් විකාරයක් බලන්න මිනිහට. මනුස්සයත් එච්චරයි. Taman වෙත පැමිණිච්ච දේ ඉවසන්න පුළුවන් වුණාට කම්මැලි කියලා නීරසයි කියලා ඒකාකාරී කියලා මේක දුක්ඛෝචකෝ විහාරෝති මම දුකසේ ඉන්නේ කියලා හිතෙනවා පොට්ටපාද එහෙම හිතන්න එපා ඒ වෙලාවට මේක ප්‍රමෝදේ කියලා ප්‍රීතිය පස්සද්ධිය ප්‍රත්‍ය සම්පජාඤ්ඤය සුඛේ වශයෙන් ගන්නයි කියලා මේ සංඥා වෙනස් කරන්න හැටි තමයි මේ උදාහරණ පෙන්නන්නේ එකම දුකට උගර දුක කියන්න එපා මොකද මේක මින් එහාට අඩු කරන්න බෑ මේ අස්පනා පිට දිත්තේ ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා අස්පනා පිට තමන්ගේම ඥාණයෙන් දැක වාසය කරන එක ඕක අයින් කරලා වෙන්නේ කබලෙලිපට වැටෙන එක අතීතය ගැන කල්පනා කරයි ගෙදර ගෑණි ගැන කල්පනා කරයි හෙට වෙන දේන්දයක් ගැන කල්පනා කරයි මේ මේක කාලකන්නිකමක් ගැන කල්පනා මේවා සේරම පුතඥයන්ගේ මෝඩකම් කියලා බුදුහාමුදුරු පෙන්නනවා ඉතින් ඒ නිසා භාවනා කරුවත් බණ ඇහුවත් මෙන්න මෙතෙන්දි කමඨාන සුද්ධු වෙන්නේ නැත්තම් ඉතින් අර බල්ල වලි ගියල්ලන්න කරකිනවා වගේ එක තැන කරකැවෙන. ඒක නිසා ඒ සාකච්ඡා අනුග්‍රහිතේදී දැන් මේ දැන් නම් කරන්නේ මේ ධර්ම දේශනාව. නමුත් ධර්ම දේශනාදී මතු කරලා පෙන්නන්නේ තමන් හරියට ආනාපාන භාවනා කරගෙන යනකොට ටික වෙලාවක් ඇඟට නොදැනි බෙල්ල කඩා වැටෙන හැටි. ඇඟට නොදැනි ඉරියව්වක් එන්න හැටි. කම්මැලි හිතෙන හැටි, එපා වෙන හැටි කොහොමද මතු වෙන්නේ? ඉස්සර තිබුණේ තෘෂ්ණාව දැන් මේ හරහා එන්නේ තෘෂ්ණාව අනිත් පැත්ත. එපා වෙන ගතිය. කම්මැලි වෙන ගතිය. නීරස වෙන ගතිය. නිදිමත වෙන ගතිය. අසරණ ගතිය. පාළු වගේ දැනෙන ගතිය. අනතුරු තැනක ඉන්නා වගේ දැනෙන ගතිය. මේ තමයි තෘෂ්ණාව අනිත් පැත්ත. ඉතින් අපි ආස කරන්නේ තෘෂ්ණාවටද තෘෂ්ණා ප්‍රහාණයටද කියලා බැලුවොත් පුතත් යන්නේ හරි කැමති නැවතත් තෘෂ්ණාවට යනවා. තෘෂ්ණාව කියන්නේ අතීතයට යනවා. අනාගතයට යනවා. වෙන තැනකට යනවා. වෙන කෙනෙක් ගැන හිතනවා. හිතලා වෙත පැමිණිච්ච දිත්තේව ධම්මේ සයන් අභිච්ඡා සච්චිකත්වා කියලා තියෙන දුක නීරසයි කියලා අගාරිනවා. කරනවම නෙවෙයි කෙරෙන දෙයක්. මේක තමයි අපේ මනස පරිණාමේ පුරා සකස් වෙලා තියෙන්නේ. අපි අනතුරකට බයකට එනකොට අපි ළඟ සියලු ඥාන වැඩ කරනවා. ආරසා තැනකට ගියාට පස්සේ නින්දට වැටෙනවා. බැලේ නැහැ ඊට පස්සේ ආය හොයන්න දෙයක් නැහැ නේ. ඒක නිසා දේශපාලනඥයන් හැම වෙලාවෙම මිනිස්සු බයක් ඇති කරලා තියෙනවා. අනතුරක් ඇති කරලා තියෙන නිසා ඌ පච ලක්ෂයක් දවසකට කියනවා රේඩියෝ එකේ. පත්‍රේ පුරාට පච ගහන මිනිස්සුන්ව බලපෑ හෙට ලෝක විනාශ වෙනවා. දැන් ඉන්නේ දැල්ලේ ඕන් දැන් පුපුරන්න හදනවා කියලා. ඉතින් මේ අකු කරකොල ඇතරියා වගේ ඉතින් අර මිනිස්සු සිටින් කියනොට හිට ගන්නවා, ඉන්දීන් කියනොට ඉඳ ගන්නවා, අතාත් තමයි අතාත් තමයි කියනොට අතක් දානවා, පිස්සු කෙලවගෙන ජීවත් වෙනවා. බුදුන්සේ කියනවා ඉපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ උඹ උඹේ කයට හිතියොදපාන්න. බලපං බලනකොට උඹට පෙනෙයි අර දේශපාලනඥය කතා හරිෂෝක් මේ දවස්වල භාවනා කරනතු ගෙදර හිටියන හොඳ දේශපාලන රැස්වීම් ටිකක් බලන්න තිබ්බයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් අඩුවන ටෙලිවිෂන් එකේ මේ මිසක පච ටිකක් අහන දිනවනම් මේ බණ අහනකොට කොච්චර හොඳද කියලා අනන්තවත් කල්පනා වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ දන්න දෙයක්. ඒකයි මේ පොට්ටපාදර කතා කරලා කියන්නේ පොට්ටපාදේ වෙලාවේදී දුකසේ ඉන්නවා කියලා ඔබට හිතෙයි. ඔබ මාව අදහනවා නම් මේ හරියටම අස්පනා පිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ වර්තමානයේ පවතින දුකට ආවට පස්සේ ඕකට දුකක් කියලා කියන්න එපා ආර්ය දුක්ඛ සත්‍ය කියලා කියපන්. ඔකට ආර්ය දුක්ඛ සත්‍ය කියලා කියපන්. ඒකට ප්‍රමෝදයක් පහල කරගන්න. ප්‍රීතියක් පහල කරගන්න. පසද්දියක් පහල කරගන්න. ඔකට සති සම්පජඤ්ඤය කියලා කියනවා. මොකද දැන් කෙලින්ම හිත ගිහිලා තියෙන්නේ වර්තමානට. ඔක තමයි සුඛය කියන්නේ. ওই තේහා සුඛයක් ලෝකේ නැහැ. ඕක සුඛයක් කරගන්න සංඥා මාරු කරගන්න බැරි නම් ඔයිට වැඩි බරපතල දුකට වැටෙනවා. අපා දුකකට වැටෙනවා. ලෙඩ රෝග වලටපත් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව බලන හැටි. ආටෝපදාගත් ආලවට්ටම් දාපු දුකක් නෙවෙයි මේ කතා කරන්නේ. අඩු කරලා අඩු කරලා මෙයින් එහාට පණින්න බැරි තන්ට යනකන් දුක කටු කොට කොටු කරනවා. කොටු කළ කෙනා තෝ යකෝ දුක්ඛ සත්‍යයි. මම බුතෝ තමයි මුළු ලෝකේ පුරා ඉන්න කොහෙ ගියත් ඕම තමයි. ඕක උපදාලා කණ්ඩ ඕනේ අමු අමුවේ. ඉදිරිපත් වෙච්ච මේ දුකට මේ සැපක් කියලා නැත්නම් මේක තමයි මම හොයාගෙන තමයි මම මෙතෙක් කල් ආවේ මාව නටවන්න එපා ඔකට අරක මේක දෙන්නම් කියලා මම ඔබට මූණ දෙනවා පුළුවන් නම් කරන දෙයක් කරපන් කිව්වොත් දුක එහෙම මෙයා කියලා යනවා. ඒකට ශක්තිය අපි ළඟ ඇති වෙන්න තියෙනවා. අපි ඒතිෙදී අතීතනාගත කල්පනා කරනවා නම් නැත්නම් ඒක සැපක් කියලා හිතනවනම් අනුන් ගැන මේකට උත්තරයක් ඇති කියලා හිතනවනම් වෙන තැනක මේකට උත්තරයක් ඇති කියලා ඒ තාකල් දීනයි හීනයි තුච්චයි දාසයි බැලයි බැලේ කඹුරණිකයි තමයි. ඒ නිසා මේ දුකට නම වෙනස් කරන්න. ප්‍රමෝදය, ප්‍රීතිය, වාසද්දිය, හරි සම්පජාන්‍ය. ඒව නැත්තම් සුඛය කියලා ගන්න. මොකද මේක සිංහලයක් වෙන තනි වචනේ තියෙන්නේ. පැමිණි දුකනේ. පැමිණි දුක පැනිරායි. මම හිතන්නේ මේක ඕගොල්ලෝ ප්‍රතික්ෂේප කරයි කියලා මේ සිංහල විවහාරී පවතින මේ වචනේ. විත පැමිණි දුක ප්‍රතික්ෂේප කරන්න යන්න බෑ ඊට වැඩිය දුකක් එනවා ඒකට. වෙත පැමිණි දෙකට සතුටේ මුහුණ දෙන්න තුන් දුන්නට පස්සේ ওই දුක ওই කියන තරම් කළු පාට නැහැ. ওই යකා උච්චර දත් දිග නැහැ. ඒකට මුහුණ දුන්නට පස්සේ විතරයි යාට මනෝමය අත්ව භව ප්‍රතිලාභයට සුදුසුකම් ලබන්නේ. මේ රූපීයාත්ම භව ප්‍රතිලාභය පිළිබඳව හොඳ පරිචයක් හරියට මේකේ වපසරිය දැනගෙන ඒක දුකක් තමයි. උඩට උඟක් දුකයි තිරිසන් ආත්ම භාවයක් ලැබුණා. උඩට උඟක් දුකයි යක්ෂාත්ම භාවයක් ලැබුණා. ඒත් උඟක් දුකයි ප්‍රේත ආත්ම භාවයක්. නිරිසත්ත්වික ආත්ම භාවය. දැන් මේ අඩුම තැනකට අවිලා තියෙන්නේ මේක අඩු කරන්න හිතන්න එපා. ඒක හරියට වතුරේ තෙත ගතිය නැති කරන්න හදනවා වගේ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ජීවිතය කියන්නේ ඕක තමයි. ඕක නිකන් හීනක ජීවත් වෙලා, මත් වෙලා ජීවත් වෙලා, කුඩු ගහලා ඇල්කොහොල් ටිකක් බීලා අයින් කරුවට ඒකෙන් වෙන්නේ දුක වැඩි වෙන එක විතරයි. මේ දුක එළඹ සිටික සයන්ස් සත්‍ය සයන් අභිඥා සත්‍ය ගත්තා විහෙරිතා. ඉතින් කවුරුත් දන්නේ මේකට මේ අභිඥාවක් කියලා. මේ එළඹිච්ච දුක දිහා බැලීම අභිඥාවක් කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ පුස්තකාලවල තියෙන දැනුම, විශ්වවිද්‍යාලවල තියෙන දැනුම, අර විශේෂඥා ගාතින්ද ඔක්කොම ගෝවගිරියත් තරමට සලකන්නේ බුදුහාමුදුරුවෝ. ඒ වෙනුවට තමන්ගේ මේ හුස්ම ගන්නකොට ගන්නවා කියලා දන්න එක, හෙලනකොට හෙලනවා කියලා දන්න එක ඇත්තට ඒකත් නෙවෙයි භාවනාව කියන්නේ. කක්ක කරනකොට කක්ක කරන බව දන්න එක. චූ කරනකොට චූ කරන බව දන්න එක. බයිනකොට බයිනොයි කියලා දන්න එක. බැනුම් අහනකොට බැනුම් අහනවා කියලා දන්න එක. පරදිනකොට පරදිනොයි කියලා දන්න එක. හරියනකොට හරියනොයි කියලා දන්න එක. මේ ඔක්කොම ආශාසය ආශාසය වශයෙන් දැනගැනීම තමයි. මේ දැනගැනීමේ පැති තුනක් තියෙනවා. ඔය හැම දැනුමකටම ආරම්භයක් තියෙනවා. ගොරෝසු මැදක් තියෙනවා ඉවරයක් තියෙනවා. ඒ නිසා අපිට නිතර නිතර එන දැනීමක් බලලා මුල මෙහෙමයි මැද මෙහෙමයි යක මෙහෙමයි ඕකයි විපස්සනා කරනවා කියන්නේ. ඒ නිසා ජීවිතේ කරා පැමිණෙන හැම දුකකම නිවන තියෙනවා. අපි හිතනවා නිවන වෙනම සුපර් මාකට් එකේ කබඩ් එකක ඇති හුඟා ගානක් ගෙවුවම පැකට් එක පිටින් ගෙදර ගෙනියලා තියාගෙන දුවටත් පුතාටත් දෑවැදටත් දෙන්න පුළුවන් වෙයි කියලා. සත්‍යය එහෙම ගන්නෙ. සත්‍ය තියෙන්නේ දුකේ දුකේ ඔතලා තියෙන්නේ පිටපොත්ත දුකසේ තමයි පේන දිනව ගලවලා බලන්නේ කියලා. විනිවිද බලනද ඇතුළේ තියෙන ප්‍රමෝදේ ප්‍රීතිය පස්සද්ධිය සති සම්පජාඤ්ඤේ සුඛේ මේක නිදර්ශනයක් වශයෙන් කියනවා ලෝකේ තියෙන දුක් වලින් අන්තිමම දුක කියනවා ප්‍රසව වේදනාව. ස්ත්‍රියක් කියන ප්‍රසව වේදනාව කවදාකවත් පුරුෂයෙකුට විඳින්න බෑ කියලා. අපි නිකන් පුරුෂයා කියලා හිතාන අයියා වෙලා මොනවාද තරු ඇඳලා ගහන්නයි කරාටි අනම්මනම් සෙල්ලම් කරාට දරු ප්‍රසූතියක් ආවොත් එම අපිට අරක්කු බැලුම් ගන්න බොන්න වෙයි. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. එක පිරිමියකටත් විඳින්න බෑ. නමුත් ගෑණියක් කොච්චර සතුටින්ද ඒක විඳින්නේ මාතෘත්වෙ වෙනුවෙන්. දරු ප්‍රසූතියක් හම්බුනත් වන්දියක් කියලා කියනවා. වඳ ගෑණි හරි දුකෙන් කනගාටු වෙන ජීවිතේ. මොකද එයාට ප්‍රසූත වේදනාවක් නැහැ. ප්‍රසූත වේදනාව එයා දකින්නේ ප්‍රමෝදයක් විදියට. එයා දකින්නේ ප්‍රීතියක් විදියට. පස්සද්ධියක් විදියට. මම මාතෘත්වයේ එන්නේ එතනින්. බුදුහාමුදුරන්ගේ කතාවකින් අටුවාචාන් වහන්සේනා වෛශ්‍යාවකට එන ප්‍රසූත වේදනාව ගැන මොකද කියන්නේ? වෛශ්‍යාවට හරි ලැජ්ජයි ප්‍රසූත වේදනාව. රාජමහේසිකාවට ප්‍රසූත වේදනාව කියන්නේ රාජ මහේසිකාවක් වෙන ලකුණ. වෛශ්‍යාවට තමයි මේ ශාසයේ පුරුෂාන්තරයට ය아가න්න බැරි වෙනවා. එනිසා වෛශ්‍යාව ප්‍රසව වේදනා දකින්නේ කුණු ගොඩක් මහා වාතයක්. තමන්ට මේ වේසකම කරගෙන ඉන්න හම්බෙන්නේ නැති. ඒ නිසා වෛශ්‍යාව ප්‍රසව වේදනාවට පුදුම වෛර කරනවා. රාජමහේසිකාව තමන් මහේසිකා තත්වය තමන්ගේ බඩේ ඉන්න රජපැටිය දිහා බලලා දොළ දුක ප්‍රසව වේදනා පුදුම සතුටින් විඳිනවා සංඥා විතරයි වෙනස් වෙලා. මෙන්න මේ විදිහට මේ රාජමහේසිකාවගේ දරු ගැබේ ඉන්න දරු රජපැටිය වගේ සතිය ආරසා කරන්න කියලා කියනවා. කිරිවදින ගොයමක ආරසාගෙන ගොවියෙකුසේ Taman වැඩෙන සතිය තුල වැඩෙන සතිය ආරසා කරන්න. හැබැයි දුක වැඩි වෙන්න පටන් ගන්නවා. සතිය වැඩි වෙන්න වැඩි වෙන්න නිතරම පීරි ගෑමක් දැනෙනවා. නිතරම දැවිලි දැවිලි තේරෙනවා. නිතරම පෙළෙන තවන ගතිය ඇති වෙනවා. ඉතින් ඒක උඩ දැනගන්න ඕනේ දැන් මගේ හිත පිට ගිහිල්ලා නැහැ. අරමුණේ තියෙන කියලා. අන්නේකේ නම වෙනස් කිරීම, හඳුනා ගැනීම සඳහා තියෙන සංඥා වෙනස් කිරීම මේක එනකොටම ඒ අනුව දැම්මම ප්‍රතිපදාව ඉදිරියට යන කෙනෙක් කියලා බුදුහාමරමට මේ දෙන සහතිකයක් මේ තියෙන කියලා දැනගත්ත දවසේ අර දුක එනකොට දන්නවා දැන් මං ඉන්නේ භාවනාවේ කියලා. දුක අයින් කරන්න හදන්නේ අයින් කරලා හදනවා කියලා කියන භාවනාව කඩා ගන්න හදනවා. සතිය බාල්දු කර ගන්නවා. සතිය දුර්වල කර ගන්නවා. සතිය පාචල් කර ගන්නවා. බත් බැල தත්ත්වයටපත් කර ගන්නවා. මේකේ තව තව දුක් තව තව මේ රෝග ලක්ෂණ මතුවේවා මට කොච්චර දුරට මේක ඊට වැඩිය දරාගෙන ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ ඒ ඒ බලන ප්‍රතිපදාට ප්‍රතිලාභයක් වශයෙන් යාතුල ප්‍රතිශක්තියක් වැඩෙනවා යාතුල දැරීමේ ශක්තියක් වැඩෙනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ගතියක් වැඩෙනවා නැත්නම් මේ පොඩ්ඩක් අමාරුවක් වෙනකොටම <clears throat> මේකට හරි බරි ගැහෙන්නයි ඒකට පිළියම් කරන්නයි කැස්සක් කිඹිස්සක් යනකොට දූවන්නයි බෙහෙත් ගන්න ගියාට පස්සේ එයාගේ කවදාකවත් ප්‍රතිශක්තියක් වැඩෙන්නේ ඊටදී බරපතල රෝග එනකොට නිකම්ම හේ බාල මැරිලා යනවා. ඒක නෙමෙයි වඩා ගන්න ඕනේ. අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය කියලා එකක්. ඒ ප්‍රතිශක්තියට ওই පිටින් මොනවක් කරන්න බෑ. ඒක සඳහා අපි බලන දෘෂ්ටි කෝණය වෙනස් කරන්න ඕනේ. එකයි හැබැයි නොපැමිණිච්ච දුක් දා ගන්න යන්න බෑ ඒක අත්තිකිලම තනෝගෙට යටවෙනවා. ඒක නොපැමිණිච්ච සැප හොයන්න යන්න බෑ ඒක කාමසුකල්ලිය අනුගෙට යනවා. මෙතන තියෙන පැමිණි දුක. ප්‍රകൃතියෙන් පැමිණෙන දුක හුස්ම කියලා කියන්නේ අපි කායය. කරේ දාගත්ත දුක නෙවෙයි. අපි කොහොමඩක්වත් ඉදිරියෙන් තියෙන දකින්න කැමති නැති එක නමු සත්‍ය තියෙන එතන නම් ප්‍රතිපදාව තියෙන එතන නම් මධ්‍යම මැදමාවත එතන නම් අපිට සීළු දේ පාවා දීලා සීලක පිළිහිටලා ඔක්කොම වැඩ නතර කරලා ශරීරික ක්‍රියාකාරකම් ඔක්කොම නතර කරලා ඒ හුස්මෙන් කෙරෙන ක්‍රියාකාරීත්වය අනිච්ඡානක පේශීන් මාර්ගෙන් කෙරෙන මේ ක්‍රියාකාරීත්වය අවිඥානකව කෙරෙන මේ ක්‍රියාකාරීත්වය අසම්පජඤ්ඤව කරන මේ ක්‍රියාකාරීත්වය. අචේතනිකව කරන මේ ක්‍රියාකාරීත්වය බලා සිටීමම ආධ්‍යාත්මය. බලා සිටීමම භාවනාව. මොනවාක්වත් කරන්න දෙයක් නැහැ. මොනවා කරත් භාවනාව අවුල් වෙනවා. බලා සිටීම පමණයි. මේ බලා සිටීම විපස්සනා කියනවා විශේෂ දැක්මක්. ඒ බලා ඉනකොට හොඳක් පේන්නේ නැහැ. කරත් නතර කළා තිබ්බත් කරත් දිව්වත් අලවංගුව රෝදේ මැඩගෙන තියෙනවා. රෝදේ පෙලාගෙන තියෙන්නේ. ඉතින් අපි හිතන නතර කරන ඉන්නකොට එකතැනම තද වෙන නිසා කැරකෙනකොට හරියයි කියලා. කැරකොන්න නතර කරලා තියෙනට වැඩිය කැපෙනවා. කොච්චර ග්‍රීස් දැම්මත් කොච්චර ලුබ්‍රිකේට් කරත් කද්දාකවත් නතර කරන්න බෑ. අද තියෙන ලෝකේ තියෙන හොඳම යන්ත්‍රය කියලා කියන්නේ යන්ත්‍රේ මැෂින් එක දුවද්දිම ඇතට ග්‍රීස් විදලා ඒ ලුබ්‍රිකේට් කරන. ඒකට කියනවා ස්නේහණයකට යන. ස්නේහණය කිරීමේ ක්‍රියාවිය තමයි අද ලෝකේ තියෙන තාක්ෂණ ඉහළම තැන. උපහෝගී දවසල නොරොච්චොලේ ඒ ටර්බයින් එක කැරකෙනකොට එතන එතන ඒ කැරකෙන වේගයට වැඩි වේගයෙන් ඒක ඇතුළට ග්‍රීස් විදින්න ඕනේ. ග්‍රීස් විද ගන්න බැරි නම් තප්පරයකට. පපඩම් වෙලා කර වෙලා ගියා. ඊට පස්සේ ආය කොච්චර ග්‍රීස් ගැවුවත් හරියන්නේ නැහැ. අර ටර්බයින් එකේ මෙෂර්මන්ට් අරන් ගිහිල්ලා ආයෙ ඒක එංගලන්තෙදි වක් කරලා ආයේ නැවෙන් එනකම් යන්ත්‍රෙ මේ පමයි. අපි ඒක වෙනකොට සමනල ව්‍යාපාරේ හිටියේ. එතන ගියාට පස්සේ ගියා මෙන්න ස්වාමීන් වහන්සේ ටර්බයින් එක. මේක තමයි අපි ළඟ තියෙන වටිනා උපකරණේ. මේක වැඩ කරන්න පටන් ගන්නවත් එක්කම ඒ ඇක්සල් එකට ග්‍රීස් විදින්න ඕනේ. එන්න පවර් එක විදින්න ඕනේ. අපි කැඩුනොත් කියලා තව එකක් තියාන අපි පටන් ගත්තේ. අර ගොල්ලන් තිබුණ එක මැෂින් එකයි එක තප්පරයකට ග්‍රීස් කරන්න බැරි වුණා. අය පුදුම වේගයක් පුදුම කරන්ට් එකක් තියෙන්නේ පපඩම් වගේ කරනවා. ඊට පස්සේ දෙවෙනි එකක් තිබුණා නම් අතෙන් දාලා ග්‍රීස් විදල වැඩක් පටන් ගන්න පුළුවන්. ඒතර හත් ඇවි. දෙකක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ නතර කරලා තිබ්බත් දිව්වත් මේ අලවංගුව රෝදේ මැඩගෙන තියෙන්නේ. ක කියන වචනේ මේකේ තියෙන්නේ අක්ඛ කියන එකයි බුදුරජාණන් වහන්සේ ඇක්සල් එකට ඉංග්‍රීසි දාර්ථ වචනේ. අක්ෂය රෝද බොස් බොස් කෙඩියේ පෙළගෙන මැඩගෙන ඉන්න එක තමයි දුක්ඛ ඛ කියන වචන තමයි මේකේ තියෙන. ඒ නිසා අපි හිඳගෙන හිටියත් හිටගෙන හිටියත් බුදියා හිටියත් නිදා හිටියත් ඛ කාගෙන කිත්ති තියෙන්නේ මේක. මැඩගෙන තියෙන්නේ. ඉරියව්ව කියලා පුළුන් කොටයක් උඩ වාඩි වෙලා බලන්න. වාතයේ උඩ ඉඳගෙන ඉන්න දුකේ අබ්බමල් රේණුක වෙනසක් වෙන්නේ. වැලි ගොඩක් උඩ වාඩි වෙන්නේ. උරස කට කොටක වාඩි වෙන්නේ. දුකේ කිසි වෙනසක් නැහැ. එතෙන්ද භාවනා කෙරුවට පස්සේ තේරෙන පටන් ගන්නවා අපි මේ භාවනාවේ දුර්වල නිසා අපි කොච්චරක් කොට්ටමෙට්ටකට සඳහපාවිදිනවා. පොඩ්ඩක් එහෙම රත් වෙච්ච ගමන් පොඩ්ඩක් ඉද්දෙච්ච ගමන් ඉතින් හිතනවා ඕ මේක වැඩි වෙයි අංශ භාගයට වෙයි කොර වෙයි කියලා නැගිටලා දුවනවා. ඒ මොකද අර පැමිණෙන දුක දුක්ඛ සත්‍යයේ කොටසක් බවත් පැමිණි දුක් පැනිරහ බවත් බුදුහාමතුරු මේකට ප්‍රමෝදයක් විදියට බලපන් ප්‍රීතියක් විදියට බලපං, පස්සද්ධියක් විදියට බලපං, සති සම්පජඤ්ඤ විදියට බලපං, දුකක් විදියට බලපං කියව එක අපිට ඉතින් බුදුහාමුදුර අකරුණාවන්තයි වගේ කියලා. බුදුහාමුදුර අපිට මේකට බාම් ටිකක් ගෙනත් දෙයි කියලා අපි හිතන්නේ. නත්තල් බප්පා රැයට ඇවිල්ලා බබාගේ මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා යන්න වගේ බුදුහාමුදුර ඇවිල්ලා මේ කකුලේ ආතරයිටිස් වලට බේත් ටිකක් ගාලා යයි. අපි බුදුහාමුදුරන්ට බෝධි පූජා දෙන්නේ ඔන්න උවට. මට කොන්දේ අමාරු වෙනකොට තවයි අයියෝ මේවට කියන්නේ සපත්තවත බුදුහාමරට හතුරුකම් කරනවා. මෙච්චර දුක්ඛ සත්‍යයට මනුස්සය යොමු කරලා බය වෙන්න එපා පුතේ ඔක දිහා බලපන් කියලා දුක්ඛ සත්‍යය පෙන්වද්දී අපි බලනවා ඒක මගාරවල ගිහලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඒවට ඡාෂාටකම් කියලා කියනවා. මායාවී ගති කියලා කියනවා. වංචනික ගති කියලා තියෙනවා. මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෑ අපි සේරගෙම කුප්පි වල සමාන ෂටගති රෝගයක් තියෙනවා. හැම කෙනාගේම කිල්ලෝට හුණු තියනා වගේ ෂාට මායාවී වංචනික ගති තියෙනවා. නමුත් බුදුහාමේ ඔක්කොම ගලවලා යන්නේ කියන භාවනා හරි ගියොත් අපිට පිළීමක් තේරෙයි, තැවීමක් තේරෙයි, දෙවිල්ලක් තේරෙයි, කම්මැලි ගතියක් තේරෙයි, නීරස ගතියක් තේරෙයි, අසරණ වෙච්ච ගතියක් තේරෙයි. ඒකට පුළුවන් නම් හුදේකලාව කියපන්. විවේකයේ කියපන්. ප්‍රමෝදයේ කියපන්. ප්‍රීතිය කියපන්. පසතිය කියපන්. සති සම්පජඤ්ඤය කියපන්. අන්තිමට සුඛයක් කියපන්. ඒතර මේ මනසේ භාවනා ජීවිතය හම්බෙන සුඛය අම්මගේ තනියෙන් හම්බෙන කිරි වලටත් වැඩිය හොඳයි. හැම තැනම කොයි වෙලාවෙ ගියත් ඒ මනසනේ එලඹ සිටි තත්ත්වෙන් ඒකට අනික් පිරිසු චරිචුරු ගන්නවා. මේ වගේ චරිචුරු ගෑමෙන් ප්‍රමෝදයක් කරගන්න. කාට මුවින් බඳින්න යන්නේ මට අර වේදනාව තියෙනවා මේ වේදනාව තියෙනවා කියලා කවුරු හරි කිව්වත් නැහැ කියන්න යන්නෙත් නැහැ. එයා කියනවා මේ දෙය කියන්නේ මම ජීවත් වෙනවා. මම දැන් වර්තමාන මොහොතේ ඉන්නවා. ඉතින් මම බුදුන් එක්ක නෙන්නේ. මම ධර්මයත් එක්ක නෙන්නේ. මම සංඝයත් එක්ක නෙන්නේ. මම ධර්මිනේ කටයුතු කරන්නේ. ඉතින් ඒකට ප්‍රීති ප්‍රමෝදයක් ඉතින් බුදුරජාණන්සේ හැම දරුවෙකුටම හැම ශාක්‍ය පුත්‍රයෙකුට සමානසේ ප්‍රීතිය බෙදලා දීලා තියෙනවා. සුඛය බෙදලා දීලා තියෙනවා. අපි හිතනවා ඒක නෙවෙයි අපිට මේ සුපර් මාකට් එකේ තියෙන ප්‍රීතිය ඊට වැඩිය හොඳයි කියලා. අපේ දේශපාලනඥයෝ දෙන්න හදන වීචෝ ඊට වැඩිය හොඳයි. ආර්ථික විශේෂඥයෝ දෙන්න හදන ප්‍රීතිය හොඳයි. එතන මේ සමාජ විද්‍යාඥයෝ ඇඳලා පෙන්වන්න හදන මේ දුප්පතුන් නැති ලෝකේ හොඳයි කියලා. පුදුමාකාර රැවටිල්ලක ඉන්නේ බොන මිනිහා හොඳයි යටි. හැම එකම බීලා ඉන්නේ. හැම එකම මත් වෙලා ජීවත් වෙන්නේ. ඒක නිවි බයපතලම අපරාධය. බිහිව මත් වෙච්ච අමනියෝ තමන්ගේ දරුවොත් ඒකට යොමු කරනවා. කවදද පොඩි එකෙක් ඔයෝ ගැටෙන් ගැලවිලා එළියට එන්නේ? සාප වදිනවා. සාප වෙනවා. මෙච්චර බෝදල් ලැබියදම් කරලා මේ පොඩි උන් නොමනා දැනකට යොමු කරලා ඌට උටුණු බලන්දා කාඩ්බෝඩ් වලින් ඌට කෝට් අන්දවලා ඌ නිකං අර පිටල් ලොපිසන් කොටුක රජ කරනවා. හරියන්නේ හරියන්නේ මේව දහ ගහනවා. ඒ නිසා එකක් කරන්න ඕනේ සතුට සතුට දුකට මුහුණ දෙන්න. එළඹ දිර මුහුණ දීලා දරුවන්ට, ශිෂ්‍යයන්ට, ගෝලයන්ට හේතුම කියන්නේ ඕක තමයි දුක අවබෝධ කරනවා කියලා කියන්නේ. දුක මඟහරවන එක නෙවෙයි මේක අවබෝධ ශක්තිය සඳහා එන අමුද්‍රව්‍යයක්. දුක එහෙම නැත්නම් කේන්ද්‍රී ගාලා අල්ලපු ගෙදර බැලලා අයිතිවාසිකම් ඉල්ලලා චෝදනා කරලා ඒකෙන් පේන්න තියෙන බැගෑ ගතිය. නෝන්ජල් ගතිය. දාස ගතිය, කඹුරන ගතිය, නැත්නම් ਸਰබලධාරී දෙවියෙක් අදහන ගතිය. ඔක්කොම ඇවිල්ලා මට කරලා දෙන්න පුළුවන් වෙයි. මන්ත්‍රීතුමාගේ ලියුමෙන් මේක නැති කර ගන්න පුළුවන් වෙයි. නැත්නම් මේ ආත්ම පිනේ ලබන ආත්මක නැති වෙයි. මම සේරම නිකන් පය බර වායට පිටිකර හය බෙහෙත් බඳින්නාසේ. එනොත් එලඹිච්ච දෙක බලාන ඉන්න පුංචි පුංචි දුක් ප්‍රීතිය ප්‍රමෝදයක් කියලා බලපුගෙනාට ඒ විනෝදාංශය අන්තිමට මරණ දුක ඉදිරියට එනකොටත් hina වෙන්න පුළුවන්. අන්තං කැම්බිරිල්ල ඉවරයි. එතකන් කඹරනවා. දැන් වරෙන් උඹ ඇවිල්ලා මේක ඉවර කරපන් කියනකොට මරණයත් බය වෙනවා. බය වෙනවා කියලා දැන් බය කරන්නේ දත් ඉරිසගෙන එනකොට මියා කාටටත් දෙන්න හදනවා. ආයෙත් පොඩ්ඩ වාඩි වෙන්න මම එනකන් තමයි හිටියේ කියලා ඕනේ භයානක රෝගයක් එනකොට එන්න ගියාම මරණය කොච්චර බය වෙනවද ඊට වැඩිය දොස්තරලා බය වෙනවා. ඒ දොස්තර ජීවත් වෙන ওই අතරමැද අතරමැද ගාන ඉන්න ජීවත් වෙන්නේ කවුරු හරි මේ බය හෙම්බිරිසාවක් හැදලා දොස්තර මාත් එක්ක නෙමෙයි නෑ ගානක් නෑ කියන්න බයද දොස්තරගේ මූණට මොකද වෙන්නේ කියලා. අයියෝ තවත් කස්ටමර් කෙනෙක් නැති වෙනවා. ඉහා කරන්න දන්නේ වුණ ඔයිටත් කලින් අපේ පොලිමට ආවන එනකොට අපි අහවල් පොලිමට එන්න අහවල් ස්පිතාලට එන්න කියලා හරියට ඇඩ්‍රස් කාඩ් එකක් දෙනවා. ඒ නිසා මේකේ මායя ඒ මාර දූතයෝ විවිධාකාරයෙන් අපේ වටේ එකතු කරලා තියන්නේ. හැම ප්‍රොෆෙෂන් එකක්ම මාර දූතෙක්. හැම වෘත්තියෙම වශයෙන් අල්ලගත් එක මාර දූතෙක්. ඒක අපිට එන හැම දුකකින්ම කීයක් හරි කඩා ගන්නවා. ඒකල කියනවා මෙච්චර නිකන් ඉන්න එපා. මිට කලින් එනකොට වෙන්න. ඒකට මං කියලා දෙන්නකෝ. උගේ ගෙදරට ගිහලා බලන්න උගේ ගෙදරට ලෙඩ නැද්ද කියලා. ඌ ගැන ආර්ථික ප්‍රශ්න උට නැද්ද කියලා ආර්ථික විශේෂඥ ගෙදරට ගිහලා අහන්න බලන්න. දේශපාලන නැත්නම් ගෙදර පාලනයක් තියනවද කියලා බලන්න. මොකක්වත් නැහැ. හරියටම අපේ ගෙදර වගේ තමයි. තමන් ළඟ තියෙන එකම තමයි. ඉතින් මේක දැක්කට පස්සේ ලැජ්ජ වෙන්න දෙයක් නැත්තේ නෑ. දකින්න ඇති හැටිය. මේ ඇති හැටිය දැකීම අද අපිට නෝන්ජල්කමක් අපි ඇති ඇටි වහන්නයි රූපලාවන්‍ය කරන්නේ. ෆේස් ලිෆ්ටිංಗ್ කරන්නේ. හැඩ වැඩ කරන්නේ. ප්‍රകൃතිය දකින්න අපි කැමති. ඒක කොහෙද අපි සත්‍ය දකින්න? කොහෙද අපි මධ්‍යම ප්‍රතිපදාවට යන්නේ? එනිසා අපි වගේ නොදියුණු જાතියින් සත්‍යයට ගොඩක් කිට්ටුයි. ජුන් જાතියින් ගොඩක් සත්‍ය මග ඇරලා ගිහිල්ලා. ඒ වටේ දෙවෙනි પરම්පරාව සත්‍ය කියන එක දකින්නෙම නැහැ. ඒකට වෛරක්කාර වෙලා. එනිසා අපි පහුවෙලා තුන්වෙනි ලෝකෙ ඉපදිච්ච එක ලොකු වාසනාවක්. අනිත් එක උසස් පෙළ ඉහළ පන්තියේ පොහොසත් තැනක ඉපදුණා අපිට සත්‍ය යන්න යන්න බෑ. උගා දුප්පත් වුණා නම් සත්‍යයට යන්න බෑ. අපි මධ්‍යම පන්තියේ උපදින්න ඕනේ. අපිට මේන්නේ මධ්‍යම පන්තියේ ඉපදීම පිම්මදිකමක් කියලා නෑ. ඉහළ පන්තියේ ඉපදුණා නම් පිම්මදි. පහළ පන්තියේ ඉපදුණා නම් පිම්මදි. මධ්‍යම පන්තියට ඕන අපිට මේ බිමේ ඉඳගෙන බණක් අහන්න හම්බ වෙන්නේ නෑ. බය වෙනවා. උසස් පන්තියේ ඉන්න කන්ටකට ඇවිල්ලා මෙතන වට කරලා මරන්න හදනවද කියලා හිතනවා. දුප්පත් මිනිස්සුන්ට මේ විවේක ගන්න බෑ. නිසා මේ හම්බෙලා තියෙන හොඳම පදනම හොඳම පදම ඒකෙදි සතුටු වෙන්නේ නැත්තම් මෙච්චර දේවලුත් හම්බෙලා තියදී හම්බෙච්ච නැති කුණු කන්දලයක් ගැන පශ්චාත්තාප වෙනවනම් ඒක ඇත්තටම මානසික රෝගයක් දෙදෙක් කායික රෝගයක් තියෙන එකක් නෙවෙයි හදාගත් එකක් පිස්සු ඇද්දලනවා කියලා එකක් කරන්නේ යක්කු බඳිනවා කියලා එකක් කරන්නේ අනේ බැඳපු යකෙක් ඉන්නේ බුදුරජාණන්සේ වැහුම් ඇරලා පෙන්නනවා පැමිණියකට මුහුණ දෙන්නේ ඒ මේ අපි කතා කරුවේ ගිය පාර කතා කරපු ආත්ම භාව ඕලාරික ආත්ම භාවයේ බැහුම් අරිනකොට උඹට පේන දේ මේකට දක්ෂණං මේ විභාගයෙන් සමත් වෙච්ච එකනා මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයට සුදුසුකම් ලබනවා එයාට තේරෙන පටන් ගන්නවා මේක යට රූපී වූ එවනල්ලක් වගේ සබ්බංග පච්චංග සමන්නාගත මේ ශරීරයේ අංග වගේම තියෙන මනෝමය කයක් තියෙනවා පිටිපස්සේ. ඒක හරියට ඕනෙම ආණ්ඩුවකට පාතාල කල්ලියක් ඉන්නවා. ආණ්ඩුව මොකක් කරන්නේ ආණ්ඩුව ටයිකෝඩ් ගහන වේදිකාවට හැල බොහොම නම්බුවට කතා කරනවා. පාතාල කල්ලිය ඇවිල්ලා බලනවා කවුද විරුද්ධව ඉන්නේ and that man man missing. යන්නේ පාතාල කල්ලිය තමයි තියෙන්නේ ආණ්ඩුව වල ඔක්කොම තියෙන පාතාල කල්ලිය. එතකොට අපි ආණ්ඩුව හරියට දැනගන්නම් පාතාල කල්ලිය දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ දේශපාලනඥයෝ අපිට පෙන්වන්නේ මොන මොනතද ඇතුළත මොකද තියෙන්නේ කියලා. එහෙම නැති කාටවත් රජ කරන්න බෑ. ඕනෙම රජ කෙනෙකුට ධම්ම ධම්මරිකෝ ටිකක් එන්නේ. එයාගේ අපේ ඇතුළෙත් අපේ කර්මය ක්‍රියාත්මක කරන්න, ඍතු බලය ක්‍රියාත්මක කරවන්න, චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරවන්න, ආහාර දිරවන්න වෙනම මදාවිය ටිකක් එන්නේ. ඒ මදාවිය අපි හිතන්නේ අපි කියන දේ අහනවා ගැන මදාවිය දන්නවා අපි ඌන් කියන දේ අහනවා කියලා. ඒ නිසා මේ මදාවිය තමයි අපිට කියන අහ නැගිටවා දැන් අපිට බඩ යන්න තියෙනවා. ඵලයන් කුසියද. ඵලයන් දැන් කක් කුසියද. නොයා පුළුවන්. සාරම භාගයක් උස්සගෙන දුවන්නේ. දැන් ඔබට වමන යන්න තියෙනවා නැගිටපන්. කිව්වට පස්සේ ආයෙ පොඩ්ඩක් පස්සේ වමන යන්න පුළුවන්. කිවිසුවක් එන්න යනවා නැතර කරපන්. අපිට පුළුවන් නැතර කරන්න. බෑ. ඒක ඇටච් බාත් รู ම් කියන්නේ පොහසත්තු ගාව තියෙනවා කියන්නේ හදිසියට යන්න පුළුවන්. එහෙම නැසෙ නැතර කැලියට යන්න වෙන්නේ. ඉතින් ඒ වගේ මේ පිටිපස්සේ කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය ඥාන පිරිමගතියක් නැහැ. ඒ කට්ටිය මේ පැවිදි උපවිදි වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ වෙනසක් යට මනෝමයකයි ඔක්කොම මනුස්සකම එකයි. ඒක තේරුම් ගන්න බෑ. තමන්ට හම් වෙච්ච මේ යන්තරේ තමන්ට හම් වෙච්ච මේ ඕලාරික අත්බව පැටලාවේ පිළිගන්න බැරිකම නිසා ඒකට හේතුව මේ පැමිණි දුකට කරාරිනවා. යෝගාවචරයට කවදාකවත් යෝගාවචරයක් වෙන්න බෑ පැමිණි දුකට දුක් මුණ දෙන්න බෑ කිය. හැබැයි මේ පැමිණි දුක ඔක්කොම මුණ දෙන්න ඕන කියලා ධර්මිකුත් නැහැ. වින්දට වඩා ටිකක්. වින්දට ටිකක් කරන්න කරන්න ප්‍රතිශක්තිය වැඩෙනවා. එයා තුල බුදුමාකාර විදිහේ මේ දැරීමේ ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. අහල පහල ඉන්න අය සහලවනවා. ගස්කොලන් සහලවනවා. දිව්‍ය බ්‍රහ්මයේ සහලවනවා. ඒ මනුස්සයා මේ දැරීමේ ශක්තිය. අපි ඒක හේතු ගන්න බුදු ගුණයකට. ධර්මයට සංඝයාට ඒකල කියන අපි බුදුහාමුදුරන්ට මිත්‍රවත පුරනවා. මොකද්ද? වෙනදට වැඩිය දුකක් අද විසනවා. ප්‍රතිපදාව වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්. ඉතින් ඊට පස්සේ අපේ ලොකු සංස කිව්වේ ඉන්නකම් කරන බයිලාව නෙවෙයි ඉතුරු වෙන්නේ. මරණවල පස්සේ උඹ ඉතුරු වෙලා යන ආදර්ශය. ඉන්නකම් අපි ජයගත්තත් පෙරදුනත් ඒක බොහොම පොඩි සිද්ධියක් විතරයි. මරණවල පස්සේ ඉතුරු වෙන ආදර්ශය ගැන පොඩ්ඩක් කල්පනා කරපන් කියලා. ඉතින් කියන්නේ අපි ජීවත් වෙන්නේ අතීතයේ කියන කනාගතයේ කියන එක නෙවෙයි. දුක දැරීම සඳහා අපි හේතු දක්වනවා. හේතු ගැනීමක් කරනවා බුදුබණේ. ඒක තේරුම් ගත්තට පස්සේ වැඩි බණ අහන්න ඕනේ නැහැ. ඒ තේරුම් ගන්න ගන්න කොච්චර බණ හෙවත් ඒක වැරදුකුත් නැහැ. ඒ නිසා මේ විතර භාවනා කරන පිටසකට මේ දේ කිව්වාම ඒගොල්ලන්ට නැවත සලකා බලන්න පූර්ණ අවස්ථාව ගෙවල් දොරට වෙන්නේ. නිසා මේ ධර්ම දේශනාව Tamanට මේ පැමිණි දුක ඒ ප්‍රමෝදයක් විදියට ප්‍රීතියක් විදියට පස්සද්ධියක් විදියට සති සම්පජඤ්ඤයක් විදියට සුඛයක්සේ දැනීමට දැකීමට භාවනා මානසිකාරය කරද්දීම පරියන්කේ තුලදීම තමන්ගේ ඥානය තමන්ට පහළ වීම පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් ගත කරලා තියෙනවා ධර්මදේශනාව සඳහා. ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ තම තමන් භාවනාදී මතුවෙන ප්‍රශ්න මතින් හෝ කියන්න කරන්න යමක් ප්‍රශ්න කරන්න යමක් ප්‍රකාශන යමක් තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාව නාමයෙන් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් අපි එත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ දේශනා සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. බොහෝ දේශකයන් වහන්සේලා මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගැන දේශනා කරන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැතුව මඟපරිණාම අවබෝධ කරගන්න බැහැ කියලා. වහන්සේ කැටි කරගෙන බලන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ගැන මොකද්ද ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? තමන්ට දුකක් පැමිණිච්චාම තරහක් එන්නේ නැත්නම් ඒකට ආසාවක් එන්නේ නැත්නම් ඒ දුක නෙවෙයි අර කල්ලන්න ඕනේ මේ කල්ලන්න කියලා මෝහිකුත් නැත්නම් තේ හේතුකයි. Taman කරා නින්දාවක් එනවා. දුකක් එනවා. කරදරයක් එනවා. බලාපොරොත්තු වෙන දෙයක් එනකොට ඒක තරහ එනවනම් අ හේතුකයි කාලකන්‍යයි. අනේ මේක තව තවත් එන්න ඕනේ කියලා හිතනවනම් සැපක් හෝ ඒත් කාලකන්‍යයි. ඒක අහින් නැතුව කණ්ඩ පොරොප්ප ගහන වටපිට බලනවා නෝ මෝහි. එන පැමිණි දුකට මුහුණ දෙන්න ත්‍රි හේතුකද කියලා දැනන මට ඒක ආවයි කියලා හතුරුකුත් නැහැ. කනගාටුකුත් නැහැ. මේක මහගාටලා යන්න හදන්නෙත් නැහැ. එන දෙයට මූණ දෙනවා ත්‍රි හේතුකයි. ඒක හරියම ලේසි භාවනා කරන අයට බලන්න. පොත් කාලෙන් නම් කවදාකවත් බෑ. ඒ හාදෝ මේ ත්‍රි හේතුක කියලා හිතන තියෙන වෙන මොකක්ද? ඒකට හිතනවා මේ බෝල තුනක් වගේ තුනක් ඇති. කුට්ටමක්. ඒක තියනවාද කියලා අතගාලා බලලා කියන්න පුළුවන් ඇති කියලා හිතනවා. එහෙම කුට්ටක් ඕකේ මොකුත් නැහැ. මේ කරදරයක් ආවම සැලෙන්නේ නැහැ කියන එකයි ත්‍රි හේතුක කියලා කියන්නේ. ඒගොල්ලෝ කියනවා අහේතු අද්ද අලෝභයද කියලා වෙනම බෝලයක් තියෙනවා. අද්වේෂය කියලා වෙනම බෝලයක් තියෙනවා. අමෝහය කියලා බෝල තුනක් තියෙනවා. ඔක්කොම ගියාට පස්සේ අත ගාලා බලනවා උඹට ත්‍රි හේතුකද කියලා. එහෙම බලන්න දෙයක් මොකක්වත් නැහැ. දුකක් පැමිණිච්චාම අඬන එක අමනයා. දුකක් වෙච්චාම කලබල වෙලා අංජපජල් වෙන එක පුතඥයා. අහේතුකයි. පැමිණිච්ච දුකට බැඳලා කියන්නේ අනේක අහේතුක ප්‍රතිසන්දී. අපේ සමහරලාට අපි අමනයි. සමහර පුතඥයි. සමහරලාට අපි බාල්දුයි. සමහරලාට සිංහයේ කුසේ අපිට පේන තියෙනවා කමන්නේ. පැමිණි දුකට මට මුණ දෙන්න පුළුවන්. අන්න ඒකයි අහේතුකට හේතුක වෙනස. එක මිනිහා තුල තියෙන්න පුළුවන්. අපි එකෙන් ත්‍රි හේතුක බවට අනුග්‍රහ කරනවා. අහේතුක බව අපම ගිටින් දන්නවා. මේ වෙලාවේ මට වැඩි වැරදුනා. හේතුක ඇති වැරදි. මිච්ඡාදිත්‍යයි. අයෝනිසමනසිකාරය මට මේ යෝනිසමනසිකාරය තියෙනවා. මේ වෙලාවේ තියෙනවා මේ වෙලාවේ නැහැ. තියෙන වෙලාවට කණු උඩා කරනවා. එතකොට අර තීහෙත බව වැඩ යනවා. ඒක තේරෙන්නේ අමලියකදී. සැපේදී තේරෙන්නේ නැහැ. සැපේදී බොහොම පටුයි අපේ මනස. දුකේ තමයි ඇතුළට යන්නේ. අන්නේ වෙලාදී නොසලී. නොසලින ගතිය තියෙනවා නම් ත්‍රි හේතුකයි කියතයි. එදා ඔය කිව්වම තේරුණා කියලා හිතනවා. මොන්නේ මැට්ටන්න තේරෙන්නේ මැට්ටට තේරෙන්නේ නැහැ. හැබැයි මැට්ට වුණත් කමන්නේ ආයෙ කරදරයක් එනකම් බලාපොරොත්තු වෙන්න බා කරදරයක් ආවට පස්සේ බලන්න ගහකට මේ කරදරය ආව නම් ගලකට මේ කරදරය ආන ඒ ගහ ගල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේ රාග දේශ මොහ නැහැනේ. ඒ මයි දොටත් ඇවිල්ලා දින මගේ ඇතුලේ ඒ පැත්තක තෙවෙනවා. පෙලෙනවා. නමුත් මට මේ කෘත්‍යයට මුහුණ දෙන්න බෑනේ මේ තැරෙන පැවෙන හිතකින්. අනිත් පැත්තක තියෙනවා මේ ගණන් ගන්න තියෙන්න පුළුවන් ගතිය. ඒ පැත්ත බුද්ධ පාක්ෂිකයි, තැලෙන තැලෙන ගතිය මාර පාක්ෂිකයි. ඒ නිසා මේ මාර පාක්ෂික ගතියට වැඩිය තනලින් නැතුව මේකට මූණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවානේ. දෙකම හැම මිනිහගෙම තියෙනවා. හැම පොන්නේ ඇතුළම තියෙනවා. හැම බය අඩු මිනිහ ඇතුළම තියෙනවා. හැම වීරය ඇතුළම තියෙනවා. ඒක අනුග්‍රහ කරන්න ඕනේ නොසලින ගතියට. හැබැයි අපි නෑදෑයකට කැමති නෑ. අපි කිට්ටුවන්ද මිත්‍රවත් කැමති නෑ. බුද්ධ අහංකාරවත් කැමති නෑ. මොකද කරන්නේ? මොකටද ඔය සෙනඟක් එක්ක කොහොමද ගමනක් යන්නේ? සෙනඟක් එක්ක ගමනක් කරනකොට මතක තියාගන්න ගමන වේගය තීන්දුව කරන්නේ දුර්වලයා. සමූහයක් එක්ක වැඩ කරනකොට වේගය තීන්දුව කරන්නේ බැරි එකක්. පුළුවන්කට පුළුවන් කවුද යන්න පුළුවන් වුණාට බැරි එකයි ඉතින් චරිචුරු ගන්නට මොනවා කරන්නේ? නඩේම පහුවෙන එක විතරයි වෙන්නේ. තනියෙන් යන්න ගියාම කඩාගෙන යන්න පුළුවන්. ඒකයි තනි අඩිය වගේ. කංග වෙනගේ තනියම වගේ වෙනකොට ඒකම ත්‍රි හේතුකයි. තනිය ජීවත් වෙන්න පුළුවන්කම ත්‍රි හේතුකයි. තව කෙනෙක් නැතුව බෑ කිව්වනම් හෝ දැන්න බැරි කක්කා. ඌ කොහොමඩක්ක ඌලගේ කොහොමඩක්ක බය හදුයි. ඒ කොහොමඩක්කත් බාල්දු. මට අසවල නැතුව බෑ අසවල දෙය නැතුව බෑ කියනවනේ බුදුචානන්තේ නාලාගිරි අත එනකොට මෙහෙම කළානේ පෙන්නේ. මගේ අතේ මොකුත් නැහැ පිස්තෝල නැහැ කරාටේ නැහැ අනම්මනම් මොකුත් නැහැ මෙන්න වැඩේ මේක කියන්නේ අබේ මුද්දා කිසිම බය ඔබ බය වෙන්නත් එපා මයි ළඟත් බය නැහැ මේ පිස්තෝල තියෙන දාන්න දාන්න ජේම්ස් බොන්ඩ් කතා නැහැ කඩුවට දාන ශාස්ත්‍රීය ගති නැහැ මන්තර නැහැ මෙච්චර විශාල පාඩමක් කරන රට උණු කැලලක් ඇල්ලුවද බුදුහාමුදුරුවෝ කලු ලැල්ලක් ළඟට ගියාද දැන් ඉන්නේ බයියන්ද කලු ලැල්ල රට උණු කැලලක් නැත්නම් පාඩම් පටන් ගන්නවත් බෑ ඒක ගොඩාක් ලැහැත්ති කරන ඕ ඒ ප්‍රොජෙක්ටර්ස් දාගෙන ණය අපෙන්නන්ට හදනවා කියන්න දෙයක් නැහැ බුදුහාමරෝ සියලු සකල ලෝක ධර්ම වේ දේශනා කරා රටවුණු කියලා වැඩිම වුණොත් මෙහෙම කරා. මේකට කියන්නේ ව්‍යාකරණ මුද්‍රාව. මෙහෙම හේතු කාරණු පහක් තියෙනවා මේ දෙක ගත්තාම මේක තුන්වෙනි කාරණාත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ අතරමැද අතුරු සම්බන්ධකම් පවතින්න පුළුවන්. අපි මේකට වඳිනවා. මේ ධර්ම චක්‍ර මුද්‍රාව. මේ මේක මේ ව්‍යාකරණ මුද්‍රාව කියලා මොකක්වත් නෙවෙයි පෙන්වන්නේ. ඊටාම ගැඹුරු ධර්මයේ දේශනා කරන්න මොනක්වත් ඕනේ ඒ බොරුව කියන තමයි මේ ලොකු ඔඩිටෝරියම් හදාගෙන සවුන්ඩ් ප්‍රූෆ් කරගෙන ඕවේට් ප්‍රොජෙක්ටර්ස් දාගෙන යන්නෙම පචේට. ඒ જાති හේතුක බව වෙනකොට කණුවක් හිටේ වගේ ගහක් තියනා වගේ කිසිම දෙයක කිසිම අපේක්ෂාවක් නැහැ. කොයි එකවත් වැඩිත් නැහැ. ඕන එකක් පාවිච්චි කරනවා. නැත්නම් තමයි ගමන එනවා. මොකද්ද ඉස්කෝලේ කියන්නේ? ලෝකාවේදී සමහර හරි භාවනාවට පටන් ගත්තාම අර ඉතින් හිතුවේ මනසවත්තරින් වන්දපාත් කියන ආනාපාන කුරුඳ කරලා ඊට පස්සේ ඉතින් නැතුව ආනාපානය කරගෙන හොඳට හිත බොහොම තැම්පත ඉන්න ඉඳලා ඒ සුළුෙන් පස්සේ ආපහු ඉතින් දෙන්න පටන් ගන්නවා. ඒ ඉතින් එතකොට කොහොම කරත් අපි කමටහන් ගන්නකොට කොච්චර කිව්වා අර හිතේ නොඒවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ලෝකෙත් එක්ක ගහන ගහන ගහන බැරි තැන. මේ ක්‍රියාකාර කරන බැරි තැන මේ පැත්තකට දාන්න බැරි වෙනවා. ඉස්පස්සේ දැන බැරි දුක දිහා ඒ කියන්නේ සුඛ සංඥාව කියන එක කියන අවස්ථාවක් මේ කියන්නේ මේ එහෙනම් බලාගෙන බලාගෙන නොයේ ක්‍රියාකාර කරලා අර ඒ ගෙලිට කයින් ගන්න බැරිලා බලලා බැරි බැරිම තැන තමයි හදමන්නේ කියලා ඔහේ ඉතින් ඉන්නවා. ඉඳන් ඉඳන් කියලා එක අවස්ථාවක් වෙනවා නිසානන්තර. ඒ දෙවට වටේටම කෙනෙක් ආරාව කර කරද්දී මේ කපාගෙන දැහැලක් තියෙන අරමුණ. ඒක දිහා ඉන්නකොට හරියින් දැන් හරියි. හරි සතුටක් එහෙම නැත්නම් මේ හරි සෙල්ලක්කාරයක් ඇති නිකන් හතර වටේම කෙලෙස් ඒක කියන්නේ පිටින් දෙකම තියෙන විදිහ මේක භාවනා කරනවා කියලා තමන්ට අරමුණ අරමුණේ හැම වෙලේ තියෙනවා මුත්තටම බහැලා තියෙනවා නමුත් බුදුමාහාර දෙයට මේ සිතිවිලි ධාරාව කඩේ වැඩ කරන එක දිහා හරි මේ සතුටක් වෙනස සුඛයක් තමයි තියෙන විදිහට. ඉතලා ගන්න කියන්නේ. ඒක දෙපැත්තක් තියෙනවා කපන්න බැරි අද ඉමිනොයි කියලා ඡට ෂට ගතියක් තියෙනවා. කපන්න බැරි අද ඉමිනෝ කියන එක දන්නවනේ. ඒක ඒ හිතිවිලි කියන ඵලයන් ඵලයන් ඵලයන් ඵලයන් කියලා යන්නේ තේච්චා ගාලල්ලා ඉතින් මොකද ඉන්නේ කියන දේ පරාජිතයි. ඒකට ෂට ගතියකුත් තියෙනවා. ඉස්සලා ඉස්සලා අපි එහෙම තමයි මේක අල්ලන්නේ. ඇල්ලුවට පස්සේ තියෙනවා හිතවිල්ල එනකොටම හිතවිලි කියන්නේ ඉතින් මගේට මට යුද්ධ ප්‍රකාශ කරන්න එන එකක් නේ. හිතවිලි කියන්නේ අනපනේ කඩන එකක් නේ. දැන් හිතවිලි එනකොටම මම දිහා මේක දිහා හතුරෙක් ස්වරූපයෙන් බලන්නේ. හිතවිලි නැතුව මේක කරන්න බෑ මේ ගේම. පාරට වාහනයක් දැමුණා පස්සේ වාහන නැතුව පාරක් හම්බෙයි කියලා හිතන්න බෑනේ. කොහොමඩක්වත් වාහනේ පාර තියෙනවනේ. අපි ඒ වාහන වැඩි වෙලාවට දාන්නේ නැහැ. ට්‍රැෆික් කඩියරට දාන්නේ හදිසි අනතුරු මිසක්කා. ගියාට පස්සේ වාහන හම්බුනාම ඒකට ද්වේෂ කරන අය මෝඩ ඩ්‍රයිවර් කෙනෙක් නේ. බුදු පාර මට නෙවෙයිනේ හදලා තියෙන්නේ. පාරේ අනුකුත් වාහනේ නැති අනික වාහනේ බව හප්ප ගත්තොත් කොහොම කරුවත් අනතුරු නොවැළක්වීමේ වැරදට ගෙවන්න මේ පාය. කාගේ වැරද්ද වුණත් හප්පුවට පස්සේ ආණ්ඩුව ටැක්ස් කරනවා. එනිසා ගණිතේ ඌ වැරද්දුවත් හප්ප ගන්න නැතුව ෂේප් කරනකොට කුණු හරපෙන් බෑන වෙනම දෙයක්. පැත්තකින් දාගෙන යන්න ඉගෙන ගන්න එපා. ගියාට පස්සේ තේරෙනවා සෙනඟ නැති වාහනයක ඩ්‍රයිවිං කරනවට වැඩිය දක්ෂකමක් වෙන සෙනඟ ඉන්න තැනක ඩ්‍රයිවිං කරන එක හප්ප ගන්න නැතුව. දැන් ඒක නෙමෙයි පුරුදු වෙන්නේ. එහෙන් ඉතිරි තියෙනවා මෙහෙන් ශබ්ද තියෙනවා මෙහෙන් වේදනා තියෙනවා ඒත් කොහොම හරි ආනපානේ රෝල පොරල පෙරලා. පෙරලන පෙරල ගියට පස්සේ අන්තිමට ආනපානේ තේදවත් වෙනවා. ඒක ගෙවෙද්දිත්, ක්ෂය වෙද්දිත්, වැය වෙද්දිත් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මේ කරදර ඇවිල්ලා තියෙන්නේ මට කරදර කරන්න නෙවෙයි මේ පාර යන මගීන්. පෙඩස්ට්‍රියන්ස්ලා. පදිකයෝ. ඉතින් මං උණ්ඩ වෛර ප්‍රකාශ කරපුවා මලම උගල එතන නතර වෙන්න බෑ මං. දැන් එනේන මිනිහට වෛද්‍ය ප්‍රකාශ කරලා එතන යුද්ධ කරන්න කිව්වොත් මම එතන නතර වෙනවා. නේම නෙවෙයි ගෙවෙන ගේමේ. යන ගමනේ එතන මිනිහෙක් හිටු මට ගහන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. මම නතර වුණොත් ඌ අතුරෙක් වෙනවා. ඒක හිතවිල්ලක් චේතනාවක් ඇතුව න්‍යාය පත්‍රයකට එනේ වණෙවි. එයාට න්‍යාය පත්‍රය දෙන්නේ වෛරය හරහා මම තමයි. ඒවා ගැටා ගත්තා. ගණන් ගන්න දිනත් ඒ ආපු එකකින් මැනෝ. ඔය හැම ලෙඩක්ම එච්චරයි. අපකර වැමෙන හැම ලෙඩක්ම දුක, manussකම පෙන්වන්නේ නේ. අපි එන්නකොටම මේකට බය වෙලා දඟලන පටන් අරගත්තොත් ඇඟ ඊයා සමාන දුර්වල වෙලා වැල් ගැඩවිල්ලෙක් ගැරන්ඩියාවක් බවට පත් වෙනවා. ඒ වුණා ලෙඩේට එන්නන්නේ මොකද්ද මට කියන්න දෙන්නේ? හරි. ඔබ පිට හොඳ නෑ. හරි. සිපේසිම වාපෙත් නැතු බෑනේ කරන්නේ. පිට පොඩ වැඩි. හරි. මං අඩු කරගන්නවා. නෑ අඩුයි වැඩි කරගන්න. හරි. මම වැඩි කරගන්නවා. ඉවෙන මොනව කරන්නේ? රෝගෙට වෛර කළා වැඩක් නෑ. අඩු ගන්න එයා පෙන්වන්න හදන්නේ වාතේ වැඩි. පිට වැඩි. අයිති ඒක අල්ලන්නේ නැතුව මේ රෝග ලක්ෂණ නිරීක්ෂණ නැතර කොහොමද වෙන්නේ? ඒ හිතේලි බවුල් නම් ඒ විතක්ක චරිතයක් කියලා වෙන්නන්න දෙන්නේ. ඒක අඳුර ගන්න නැතුව හිතේලි නැතර කරලා බෑනේ. එන්නයි. සතුට වෙන්නත් එපා. කනගාට වෙන්නත් එපා. හැබැයි රෝල පෙරලෙන එක නතර කරන්නත් එපා. ආනාපානෙත් එක්ක ඉන්නේ. එතකොට කරදර මැද රෝලේ පෙරලෙන එක නිගාම් කාපට් පාරේ රෝල පෙරලනට වැඩිය. ජොලියක් තියෙනවනේ වංගු වංගු ගලන කොටයි ගංගක ලස්සන සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන කියලා බස් එක පිටිපස්සේ කියලා තිබ්බා. කෙලිම බලනකොට ලස්සනයි අර මෙහෙම කරලා බලනකොට ලස්සනයි. ඉතින් නිකමට හිතන්න ඉස්සරහන එකට තරහෙන් සයිඩ් කණ්ණාඩිය බලනකොට මොන කොහොමද කියලා. දැන් ඉතින් බස් එකේ යන්නේ නැහැ. පිටිපස්සින් එක පිටිපස්සෙන් සයිඩ් එකෙන් බලන්නේ අනේ මෙයාට වෙච්චර පාරදී යන්නේ නැහැ. ඒකට හරි ලස්සනයි. එයාට ඉස්සර කණ්ණාඩිය මෙයාට වෙනවා පිටිපස්සේ කරන බලන හැටි. ඒකට ගහලා දෙනවා ගංගක රසට වංගු වංගු තියෙන කොටයි ඔයත් මට ලස්සනට වෙන්නේ සයිඩ් එකෙන් බලන කොටයි කියලා කියලා තියෙනවා ජීවිතෙත් එච්චරම නා ඔබ එකක්වත් නැත්නම් නිවනක් ඕනේ නැහැ ඔබ තියෙද්දිත් ප්‍රතිමෝදේ පහල කරගන්න එකයි නිවන කියන්නේ ඒකට බුදුහාමුදුරට දක්ෂ නැහැ කවුරක්වත් අනිත ඔක්කොම බොරු ගොඩ පෙරක දూరు ඔක්කොම කර දෙඤ්ඤම් කර දෙඤ්ඤම් කියලා ගන්න කඩා ගන්න හදලා මිසක්කා විසුවායකට ඔය ඔක්කොටම උත්තරේ උඹ ළඟ තියෙනවා ටික ටික ක්‍රියාවත් කරපන්. ටික ටික ක්‍රියාවත් කරපන්. ඒකට කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට ගන්න. ඒක ලංකාවේ මිනිස්සුන්ට කියනකොට තේරෙනවා. පිටකෙනෙකුට තේරෙන්නේ නැහැ. නොසැලෙන ශක්තිය. නොසැලෙන ශක්තියට ප්‍රධාන ප්‍රශ්න පත්‍රය. අභියෝග ටිකේ ඉන්නේ දුක හරහා. ඒකට කතාන්නේ මිනිහා ගැලවිලික්. ඒකට කතාන්නේ එක ගැරන්ටි හැවක්. කොඳු යට පෙළ නැති එකෙක්. ඉතින් උන්නත් ලෝකේ තියෙන්න ඕනේ. ඒක වෛර කරන්න නරකයි. අපෙත් තමයි වෙලාවල අපි වෙනවා. නමුත් පුළුවන් තරම් බලන්න බුදුහාමුදුරට මිත්‍රවත සම්පෝධන කරන්න. සපත්තවත සම්පාදනය කරන්න නැතුව බුදුහාමුදුර නියෝජනය කරන්න බා බොරු කියලා. ප්‍රශ්නේ පැනලා ගිහිල්ලා. මේකයි බුදුබණ කියන්නේ යන්නත් එපා. ඒකට බුදුහාමුදුරට හතුරු වෙනවා. මොන දීපා. මේකයි බුදුබණ කියනකොට අපි අතින් බණක් කියවෙනවා. එන්නතර තිහෙදී ප්‍රතික්‍රියා කියන්නේ ඒකටන්තරයක් දැක්කත් ගන්න සූත්‍රයේ දේශනා කළ සර්වඥාති දේශනා කළ සර්වඥාන් දුක්ඛේ මේ මෙයා මේ තව භාවනා කරන කෙනෙක් භාවනා කරන කටිපස්සේ දුක්ඛේ සම්පූර්ණ දේශනා කරන සර්වඥාන්ගේ අය ඔය මුල් කතාවලට කියන කවුරුනේ කියන මේක භාවිත කරෝ මෙන්න මෙච්චර කාලයකින් මේ ඉතින් භාවිත කරන්න පුළුවන් තේතුගේ කාට විතරයි අනිත මගේ දෙහැලෙනවනේ මේ තරහා එනකොට කේ ඌ නතර වෙනවා අරු ආසාවෙ එනකොට නතර වෙනවා අරු නිදිමතයි කියන නතර ඌට කොහෙද ඉබ්බයි රන් ඉබ්බයි මේ හාවයි දෙන ගේමේදී හාවට නිින්ද ගියාට පස්සේ ගේම පරාදයි. ඉබ්බ දිනනවා. ඌ ඉබ්බ දිගටම අදිනවා. ඌ දිනනවා. හාවට නිින්ද ගිහිලා. හාව ත්‍රි හේතුක ප්‍රතිසන්දේ දි හේතුකයි. ඉබ්බ ත්‍රි හේතුකයි. ඌ දිනලා. ඌ දිනනකොට යහවට මතක් වෙනවා මොකද හේතුකයි කියලා. මොකද නිින්ද ගිහිලා. අපි ඔක්කොම බලන්නේ වැඩක් නොකරන කාරණා. මොනවාරි වෙච්චාම කුසීතකස්තු අටක් ඉදිරියට දාගෙන වැඩේ නොකරන්න බලනවා. දැන් දේ වැඩි. දැන් වෙලා ගිල්ල වැඩි. දැන් බඩගිනි. දැන් බඩ පිරিলা. දැන් හරි සීතලයි. දැන් හරි උෂ්ණයි. දැන් ගමන ගිය ගමන් දැන් ගමන ගිහලා ආපු ගමන් අට මදි ඔකට. ඔය අරික් කාලක් නැති වෙලාවක් තියෙන බෑන දවසේ කොයි වෙලාවක බෑන අරික් කාලක් නැති වෙලාවක් තියෙනවද කියලා හැම වෙලාවෙම වැඩ නොකරන හේතු කතා කරන එක බුබ්බඩයා කම්මැලියා කම්මැනි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ කියලා තියෙනවා තොපට නෑ වෙන තරණක් පුළුවන් තරම් ඉන්නකම් ව්‍යායාම කරපල්ලා තපස වඩපල්ලා භාවනා කරපල්ලා භාවනා කරන්න බැරි මේ ගෑනි වෙච්ච නිසා පැවිදි වෙච්ච නැති නිසා ආරණ්‍යක නැති නිසා කියනවා නා ඌට කටු සැමිතියෙන් තලන්න ඕනේ කසෙන් ගහන්න ඕනේ මුම් බුදුහාමුදුරන්ගේ සපත්ත වත පුරණ જાතිය සපත්තු වත නෙමෙයි සපත්ත වත මිත්‍රවත පුරුණා උලේ හිටියත් පිළේ හිටියත් සතිය සම්පජඤ්ඤයෙන් ගත කරනකොට ප්‍රීති ප්‍රමෝදේ කනගාව. කේතන තතන කරේ මම මේ බාද මට පිටුනා කියන්නේ ඇත්තම අර මේ සති සම්පජඤ්ඤය කියන එක එහෙම නැත්නම් මේ සති සම්පජඤ්ඤය කියන එකේදී මිනිස්සු මුදිනේ අපිට අඳුන තේරුම් ගන්න නෑ අර මේක මේ පැවිදිලක පොණ කාලේ ගන්නවා කියලා අපි කියන්නේ මේ ටිකක් පරිණතයක් ගන්නවා. ඊට පස්සේ හොඳට සක්මනක් ඇවිල්ලා හරියන්ගේ කකුල හොල්ලලා කියනවා සතිය ගන්න අයියා. මං ස්වාමීන් කකුල දිග ඇරියා. මගේ සතිය කැඩිලාද කියලා බරපතල ප්‍රශ්නයක්. කකුල හෙල්ලුවෙත් ඒ අකමයි. ඉතින් කරලා දෙයක් කරලා ඊට පස්සේ යනවා ස්වාමීන් වහන්සේ මම ආහන පාන කරනවා රේසා. කකුල හෙල්ලුවා. මගේ සතිය කැඩුණා. ඉතින් ආලෝකෙද අතර විනය විනය කියන්නේ ඕනේ ආ කැඩිලා නෑ. මුකෙන් බලලා කියන්නේ. ඒ මොකද එයාට තියෙන්නේ අර මේ කල කකුල කියන්නේ සතිය. කකුල හෙල්ලුනොත් සතිය හෙල්ලෙනවා. කකුල ගන්නොත් සතිය කැඩෙනවා. <laughs> ඒ තරම් මේ කයට සම්බන්ධ කරලා ආත්මයක් කරගෙන සතියත් මේක හෙල්ලෙන්න පෙල්ලෙන්න නැතුව තියාගෙන එක තමයි කියලා. ළඟාටේ ප්‍රශ්න කියවනකොට මට hina යනවා. හැබැයි hina වෙන්න දෙයක් නැහැ ඉතින්. මමත් දන්නවා මේට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා සතිය ඉගෙන ගන්න කාලේ ඒ සතියේට වෙනමම හුලං වැදෙනති කුටීරයක් හදලා තියෙන. ඒකේ තමයි සතිය තැම්පත් කරන්නේ. හුලං වැදුනොත් කැස්සක් කිපිසක් ගියොත් ඉවරයි. සතිය ගැටා. <laughs> දැන් තමයි කියන්න තියෙන්නේ කැස්සට කිපිසට කියන පුළුවන් නම් මගේ සතිය කඩපන්. ඕනේ කැස්සක් වරෙන් ඕනේ කිපිසක් කරෙන් ඕනේ දෙඩක් කරෙන් කියන පුළුවන් නම් කඩපන් සතිය. ඒ නිකන් එළියට දාලා කියනවා ඕන තරම් බලපල්ලා. එතකොට තමයි කැස්සකින් බිස්ස නිකම්ම ඒ බාල යනවා සතිය කියන නෑ කොච්චර දේවල් නම් මම දන්නවනේ කහින බව දන්නවනේ. ඊ වෙනස සංඥා වෙනසක් විතරයි. සතිය වෙනසක් නෙවෙයි. ඉස්සර බෑ කියපු සංඥාව නැකි නැති සංඥාද හැකි සංඥාවක් වෙලා. හැකි සංඥාව තියෙන කවට්ටන්න මායයටවත් බෑ. ඌ වැටෙනා වගේ පේනවා දෙසරත් තුන්සලා. ඊට පස්සේ මේ පස්සට බලන ඕන නැගිටලා. ඒ හැකි සංඥාව එනකන් තමයි අපි මේ බය අදු වෙන්නේ. එතකන් තමයි අපි මේ බාල්දු වෙන්නේ. එතකන් තමයි අපි මේ නොහැකි බවට පත් වෙනා ගැරන්ටි හැවක් බවට කඩවිල්ලක් බවට පත් වෙන්නේ නොහැකි තමයි බුදුහාම කියන උඹලට සැකි සංඥාට ආශි පින තියෙනවා අනුමෝදන් වෙයල්ලා සමාදන් වෙයල්ලා එළඹ වාසය කරපල්ලා එතකොට උඹලා සක්විති රජවරු නැති සංඥාව තියෙන දක්කන උඹලට මොන ඔටුනු බලන්දුවත් ඒක නිකන් කැකිල්ල රජිරුත් විතරයි තීන්දුවක් කරගන්න හැකියාවක් නැහැ දැන් අපි අරගෙන තියෙන විනාඩි 20ක විතර කාලයක් ධර්ම සාකච්ඡාව සඳහා වෙන ප්‍රශ්න නැහැ කියන පදරමින් අපි යනවා ඊත්තාවදා ചാති ගාථා සජ්ජායනා. ඊත්තාවදා චගම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. ඊත්තාවදා චගම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. පිට්ඨාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මෛත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තික චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු සතං සමාගමු හෝතු යාවදිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු සතං සමාගමු හෝතු යාවනි සාදු සාදු සාදු Sobat Twitter. Come on.